තෙරුවන් සරණයි අපි දවස් 7ක භාවනා වැඩමුළුවක ඉල්ලා ගත කරන වෙලාවේ අවසාන දවසේ පවත්වන ධර්ම සාකච්ඡාවයි. අපි බලාපොරොත්තු වෙනා මෙතනලා පැයක පැයකමාරක් පමණ කාලයක් ඒ සඳහා ගත කරන්න විනාඩි කීපයක පමාවක් වෙලා තිනවා. ඒක පොඩි මේ හිතලා කරපේ ගන්න වෙච්ච එකක් ඒ නිසා ඒක එච්චර ගණන් ගන්න එපා. ලිඛිත ප්‍රශ්න වගේක් තියෙනවා මම ඒකෙන් පටන් අර ගන්නවා. එතකොට මේ යන අතර වාරදී කාට හරි වෙන කී යුතු කළ යුතු යමක් තියෙනවා නම් ප්‍රශ්න හෝ තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටනවා. මේකේ සඳහන් කර තිනවා පෙහෙවස් සමාදන් වූ දිවෙඩියා රෝගියෙකුට හදිස්සියේ කුසගින්නක් දැනුනොත් එම අවස්ථාවට මුණ දෙන්නේ කෙසේදයි දැනුවත් කරන්න. මේක ඇත්තටම අර රෝගී තත්ත්වේ නිසාත් භාවනාත්මක කැමැත්ත නිසාත් දෙපැත්තකට ඇදෙන අවස්ථාවක්. ඉතින් මේක මේ සීනි ප්‍රශ්නේ හොයාගෙන යනකොට තමයි ඒක තේරෙන්නේ සමහරෙකුට ඊටාම සුළු වේලාවක් ඇතුළත පවා අවශ්‍ය ප්‍රතිකර්ම උනේ නැත්තම් ඒ බරපතල අවස්ථාවල වලට මුහුණ දෙනවා. ඉතින් මේ මුහුණ දෙන වෙලාවේදී මේ අවශ්‍ය කරන ප්‍රතිකර්මයේ කිරීමේදී විනය නීතියයි නැත්නම් සීලය කොහොමද බලපාන්නේ කියනක මේ ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය හවසට ආහාර කෘත්‍ය නොකරන ශික්ෂාපදේ සමාදන් වුණාට පස්සේ යම් හේකින් අම්ල වාත එහෙම නැත්නම් වාත පිත් රෝග මත වුණොත් ඒක ਸਰවචනාංශයේ ඒ කාලේ ඇතිවෙච්ච ප්‍රශ්න මත මේ චතුමඳුර කියලා ගිතෙල් බටර් හවුකකුරුයි මී පැණි. කියන්නේ තාම මధుර වූ කාරණා හතරක් එකතු කරලා චතු මధుර කියලා හදලා තිනවා. ඒකේ කරන්නේ අර දැඩි uh, අම්ල ගතිය තියෙන අයට තමයි ඒකෙන් ප්‍රතිකර්ම තියෙන්නේ. දීවැඩියා රෝගියෙකුට අවශ්‍ය කරලා තියෙන එකට ඒක ග්ලූකෝස් එහෙම නැත්නම් uh, සීනි වගේ දෙයක්. ඉතින් අර සමහර ඇත්තෝ ඊටාත්ම සියුම්ම ඒ සීනි ලෙවල තියෙන සීනි ප්‍රමාණය බලපානකොට ඒ ග්ලූකෝස් ටැබ්ලට්ස් තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් මොන හරි සීනි සහිත දෙයක් ආහාරයට කණ්ඩේ කියලා තියෙන. ඉතින් සීනි සාමාන්‍යයෙන් ශික්ෂාපදානව බලනකොට ආහාරෝට වැටෙන්නේ නැහැ. ඒක ගිලම්පසත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව බේරෙන්න පුළුවන්. නමුත් මේ කුසගින්න ඇති වුණොත් ධර්මානුකූලව කියනවනම් චතුමදුරෙන් බේරෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවාද ඔය කියන ගිලම්පස වර්ග පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය කැප ක්‍රමයට පුහුල් දෝසි කියන්නේ කෙලින්ම අලු පුහුල් පැණියේ සීනිය තම්බලා ගන්න පුහුල් දෝසි එතනින් ගියාම ඉඟුරු දෝසි එතනින් ගියාම සමහරු අර ඩාර්ක් චොක්ලට් කිරි දාලා නැති හදපුවා ඒ වගේ යම් යම් දේවල් පාවිච්චි කරනවා ආහාර වේලකින් පිරිමහින් නැතුව එන සීනි අඩු භාවය හෝ කුසගින්න සමනය කර ගැනීම සඳහා. ඒටි මේක සිල්ලත්ෝ මේ විදිහට සලකවුවට සමහර ලාවට ඊට වඩා උසස් සීල සලකන සමහර සංඝයා වහන්සේලා පවා නොසලකා ආහාර ගන්න වෙලාවල් තියෙනවා. ඒ මට මතකයි පරණ ඒ කතාවක තියෙනවා අධිකාරම් මහත්තයා වෙන්න ඇති ඊඩබ්ලිව් අධිකාරම් මහත්තයා ඒ වගේ සංඝයා ඒ ඒ මහත්තයා උඟක් අර පරණ බුද්ධඝම පිළිබඳව PhD කරගත්ත කෙනෙක් යනකොට ඒ ස්වාමීන් වහන්සේ නමක් මේ රාත්‍රියේ දානේ වළඳන වෙලාව. ඉතින් ඒක දැක්කට පස්සේ කිව්වලු මහත්තයෝ බත් කාලා කවුද අපායේ ගිය කියලා හුවා. ඉතින් ඊට මහත්තයා කරබන් නිකන් ඉඳලා තියෙනවා කාටද කියන්නේ ඉතින් කියලා. නමතර දස සිල් අට සිල් රකින්න උපාසක කට්ටිය ඉතාමත්ම සීවම සල්පනා කරනවා ඒ සීලය රකින්න. නමුත් මේ දස දහසක් සංවර සීල් රකින්නත්තු වෙන පැත්තකින් වැරදි ආදර්ශයක් දෙනවා. එතකොට ඉතින් මේක හරි අමාරු වෙනවා. අර බුද්ධෝත්පාද කාලේ ගත්ත නීති නෙමෙයි අපිට ක්‍රියාත්මක කරන්න වෙන්නේ. මේ අවස්ථාවේ හැටියට අවස්ථා හැටි කියලා කියන්නේ සීල්පද කඩන්න අපිට අවස්ථාවක් නැහැ. ඒක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් දෙන අර්ථකතන පිරිසගේ මූණ බල්ලා තමයි උත්තර දෙන්නේ. අර වගේ පිරිසක් කියන තැනක කිව්වොත් එහෙම තරහ වෙනවා. මම ඒ ගිය පාර ගිහලා ලන්ඩන් ගිහලා යෝග වචනයක් කියලා ඒ ස්වාමීන් වහන්සේනමක් කියනවා මට පැහැදිලිවම හිතරිදුණයි කියලා. ඉතින් මං කව ස්වාමීන් හිතරිදලා කියප ගන්නේ මෙන්න මේ අහවල් විනය රෙගුලාසි කිව්වේ. ඊට පස්සේ දැන් බොහොම සුවදයි. ඊගිත් කිව්වා මට පුළුවන් නම් විනය රෙගුලාසි හොයලා දෙන්නයි කියලා. කොතනද ඒක ලියලා තියෙන්නේ කියලා. එදි මම පොරොන්දු වුණා හරි ගසලා දෙන්නම් කියලා මොකද එතකොට එනඬු ඉවරයිනේ. ඒක මම මේ එම් කරලා කරපු එකක් නෙමෙයි ওই වගේම අදාළ ශික්ෂාපදයක් පිළිබඳව නිකම් බණ කියන ගමන් කියවලා. ඒ නිසා මේකෙදී හරියට උග්‍රව ඒව රකින්න ගියොත් වෙන්නේ මොකද්ද? තව කෙනෙකුට ඉඟි වෙන්න ඉඩ තියෙනවා. තව කෙනෙකුට කෙනෙහින්න ඉඩ තියෙනවා. විශේෂම ප්‍රසිද්ධිය සාකච්ඡා කරනවා. ඒ කෙරහුණත් ඉඟි වුණත් Taman අතින් ශික්ෂාපදයක් කරනොත් ගෙවන්න වෙන්නේ Tamanට. ඒක පිළිබඳව අනුකම්පාවක් ඒවට කියන්නේ මේ පඤ්ඤති ශික්ෂාපද කියලා ලෝකවජ්‍ය පඤ්ඤති වජ්‍ය කියලා දෙකක් තියෙනවා ලෝකවජ්‍ය කියන්නේ ලෝකයා හොඳ නැහැ කියන දේවල් මේවා ලෝකයා හොඳ නැහැ කියන දේවල් නෙවෙයි බුදුරජාණන් වහන්සේ විසින් පණවන ලද ශික්ෂාපද ඒ ශික්ෂාපද කැඩුවොත් වෙන්නේ මෙතන වෙන දෙයකට වැඩිය බුදුහාමුදුරන්ට නිග්‍රහයක් වෙනවා විනය රෙගුලාසියට නිග්‍රහයක් වෙනවා ඒ නිසා පරිසංගල කටයුතු කරන්න. ඉතින් මේක කියනකොට මට මතක් වෙනවා මේ කෙලිම උත්තර දෙනවා වෙනකොට මම මේ අදාළ කතා කරන්නේ මේ ඒක ලිඛිත දෙයක් මම නැවත කියන්නේ ලොකු ස්වාමීන් වහන්සේ අසනීප වෙලා ස්පිරිතාලේ ගිහිල්ලා තියලා තියෙනවා. එතකොට ওই මිත්‍ර වෙතුණු මහත්තයා තමයි උපස්ථානේ ඉඳලා තියෙන ඇඳගාව. ඒකේ ඉන්නකොට මෙහෙම හිටපු තව ස්වාමීන් වහන්සේ නමක් පොඩි ස්වාමීන් වහන්සේ නමක් ස්පිරිතාලේ ගිහිල්ලා ඉඳලා තියෙනවා. ඒ වාට්ටුවේම එහා ඇඳේ. එතකොට ඒ ඒ ස්වාමීන් වහන්සේ තිබුණු ලෙඩේ හැටියට දොස්තර මහත්තයා බලපෑම් කරලා තියෙනවා. ඒ බේත් ගන්න ඕන රාත්‍රියට කැම ගන්න ඕන කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියලා දෙන පොඩි ආමඳුරෝ මේ අපිට එහෙම අරණියේදී එහෙම උගන්ලා නැහැ. ඒ නිසා මට නම් ඒ දොස්තර මහත්තයා බලපෑම කරාට කරන්න බෑ. කැමැතිනම් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නවා එහා ඇඳේ අහලා කරගන්නයි කියලා. පස්සේ ඉතින් අර මිත්‍ර මහත්තයා ගිහිල්ලා විවේකීව අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මගෙන් අහන්නයි කියලා කිව්වා මට මේ හවස ඒ ස්වාමීන් වහන්සේගේ ආහාර මේ බෙහෙත ගන්නකොට බඩ දැවිලි නිසා දොස්තර මහත්තයා කියනවා ආහාර ගන්නයි කියලා. නිසා ඔබ වහන්සේ මොකද කියන්නේ කියලා. ඊට පස්සේ කිව්වල පොඩි ආම්රණ කියලා කියන්නේ කිව්වල සංසාරේ කෑව ඇති කියලා. ඒ ඊට පස්සේ ඉතින් කාට කාටත් තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. ඔය සංසාරේ කෑව ඇති කියන්නේ කිව්වලු. ඒ කියන්නේ ඕක ඔය ශික්ෂාපදේ බඩ දෙවිල්ල තා කෑවොත් තව සංසාරයක් කනයි. කිලෝරක් නැති සංසාරයක් තියෙන නිසා මේක ඉවර කරන්න ඕනේ නම් දැඩි අධිෂ්ඨානින් යුක්තව ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක මේ කාට හරි මේක කරපන් කියලා කිව්වොත් ඒක රාජනීතිය දඬුවමක් වෙනවා. ඒ නිසා ශික්ෂාපද කියනෙව සමාදන්ව රකින්න දෙයක්. කවුරුත් විසින් රකපන් කියලා දෙන කමාන්ඩ්මන්ට්ස් නෙවෙයි සමාදන් වෙලා රකින්නේ. එහෙම තියෙනවා නම් ඒකට සුදුසු ශික්ෂාපදය සමාදන් වෙන්නේ නැත්නම් දැඩි අදිෂ්ඨානයක් ගන්න මේකෙන් මැරුණොත් මම මේ දේ කරන්නේ. මම මේ සාකච්ඡා කරන්න හදන්නේ අදාළ ඒකට අදාළ මේ අංග ප්‍රත්‍යංග සාකච්ඡා කරන එකයි කරන්නේ. ඊගා ප්‍රශ්න ලිඛිතව මෙහෙමයි තියෙන්නේ. දින 6ක් තිස්සේ භාවනා කිරීමෙන් යම් තාද්දුට හිත ටික ටික හෝ ඒ කාර්මුළු ළඟා කර හැකි බව පෙනේ. නැවතත් භාවනා අවසන් කර පිටතට යෑමෙන් නිවසේදීද තවදුරටත් භාවනා සඳහා වීර්ය ගැනීමට උනන්දුවක්ද ඇති වුණි. ස්වාමීන් වහන්සේ මා වෙත අනුකම්පා කර නැවත වතාවක් භාවනා සඳහා අවස්ථාවක් ලබා දෙනෙමින් කාර්නිකෝ ඉල්ලා සිටීමේ ඔබ වහන්සේටද වාවාහ නිර්වාණය අවබෝධ වේවා. මේ වගේ කාට හරි නැවත මෙහෙට සම්බන්ධ වෙන්න ඉස්සරහට පවතින මේ භාවනා වැඩමුළු ගැන දැනගන්න ඕනේ නම් ප්‍රභව දෙකක් තියෙනවා. එකක් තමයි මේ අරුණමණතුන් අනුරමණතුන් මහත්තයාගේ ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා කවුරු හරි සම්බන්ධ වෙන්න. එතකොට ඒ මහත්තයාට කියලා තිබ්බොත් එයා දැනුම් දෙයි. ඒ ඊමේල් සුදුසුකම් තියෙනවනම් පහසුකම්. එහෙම නැත්නම් මේ ලියන මහත්තයා. මේ මේ මේ වැඩේදී ඇත්තටම දැන් ඔයගොල්ලෝ අද ඔය ගත කරන එකේදී ලියන මහත්තයාගේ තියෙන මේ ඉදිරිපත් වීම අනුව තමයි ඒ කටයුත්ත කරේ. මොකද මගේ ප්‍රතිපත්තියක් වශයෙන් මම මේ වැඩමුළු සංවිධානය කරන්නේ ඒකට දෙන්න පුළුවන් සහයෝගය දෙනවා. කවුරු සංවිධානය කරන එක නා ඕනේ මේ පිරිස විනය ගැන අරසා කරගන්න ස්ථාන පිරිසුදුකම ගැන බලා ගන්න. එහෙම නැත්නම් ඒ යන එන කට්ටියට දැනුම් දීම් කටයුතු කරන්න. ඒ නිසා ඒ වැඩේ කරලා තියෙන්නේ මේකෙදි දින මහත්තයා අපි 22 වෙනිදා පටන් ගන්නවා ඊට පස්සේ 30 වෙනිදා වෙනකන් එකක්. ඒක අරුණ මහත්තයා කරන්නේ. ඊට පස්සේ ජූලයි මාසේ 9 වෙනිදා ඉඳලා 21 වෙනිදා වෙනකන් එකක් යනවා. ඒක ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්නේ. ඒකත් අරුණ මහත්තයා කරන්නේ. ඕගොල්ලොත් එකක් බුක් කරලා තියෙනව නේද? කවදාද ඒකේදී? 22 ඉඳලා අගෝස්තු මාසේ ඒ කියන්නේ ජූලයි නෙමෙයි අගෝස්තු මාසේ 22 ඉඳලා 30 වෙනකන් දවස් තුනක යෙදෙනවා. එතකොට ඒ කලුපාන මාත්මිය හරියෝ ඒගොල්ලෝ විසින් පත් කරන කවුරු හරි සංවිධානය වෙන්න ඕන. කාට හරි අවශ්‍ය නම් මෙහි රිට්‍රීට් එකක් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ දැනට අපි දන්න භාවනා සඳහා අපකප වෙච්ච කවුරු හරි අපි දන්න කෙනෙක් අප වෙන්න ඕනේ. දම්රිවික මේ මේ තාක්කල් කරලා තියෙනවා. පෙර දිනේ සුබෝදරාමේ කරලා තියෙනවා. ඒ මොකද හුඟක් කලපි ඒගොල්ලත් එක්ක කටයුතු කරපු නිසා අන්නේ වගේ කාට හරි පුළුවන් නම් සංවිධානය කරාට කමක් නැහැ. හැබැයි ඒ සංවිධායකයා අපිට ඉදිරිපත් කළා ඒ කල්ැතුව සාකච්ඡා කරලා කරගන්න එකයි තියෙන්නේ. කොහොම හරි මේ මේක සම්බන්ධයෙන් මේ අපි 22 දැන් අද හෙට මම හම්බ වෙනවා මට අරුණ මහත්තයා 22 එකතු වුණාට පස්සේ ඒ මහත්තයා කිව්වා අපි සංවිධානය කරලා දිනචරියාවක් හදලා ඉන්න දවස්වල විස්තරයක් මේ දැනට ඊමේල් වලට සම්බන්ධ වෙලා තියෙන අය දැනුම් දෙමු. දැනුම් දුන්නාට පස්සේ කාට කාටත් දැන ගන්න පුළුවන්. එහෙම නැත්නම් කරන්න වෙන්නේ එළියන මහත්ය සම්බන්ධ කරන තමයි. ඒකේ අnder ප්‍රශ්න ඉච්චර නෑ ඒ නිසා අපිට කල්ලාතු ඉවර කරන්න පුළුවන් වගේ. ඒ නැත්නම් මම අර ඒ කියන්නේ මේ අපි මෙහෙදි ගත්ත ගැම්මක් තියෙනවා නම් ගැත්ත අවබෝධයක් තියෙනවා නම් ඒක අගේ කිරීමක් වශයෙන් ගෙදර දොරවල් වල වැඩ කරන ගමන් රැකියාව කරන ගමන් කොහොමද අපි සතිය පිහිටවන්නේ කියලා. ඉතින් මේකෙදි ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේත් මේ වගේ වැඩමුළුවලකදී සතිය කියන එක මොකද්ද කියලා හඳුන්වා දීමට. වෙන වැඩිපුර දෙයක් අපි මේකේ බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් සතිපට්ඨානෙ තමයි මේ වචනේ අර්ථය සතිය පිහිටවීම. ඒ නිසා මේ මම භාවනාවට සම්බන්ධ කෙනෙක් වෙච්ච කෙනෙක් විදියට නැවතත් මහත්යාගෙම ඇහුවොත් එimhe මහත්යා සත්‍ය කියලා මොකක්ද අඳුනගෙන තියෙන සත්‍ය කියන එක Tamanට වැටහෙන විදිහට විස්තර කරුවොත් කොහොමද විස්තර කරන්නේ? මේ මොහොතේ ඔව් එතකොට ප්‍රශ්න ගන්න වෙන්නේ අපි ගෙදිනදා ජීවිතය ගත කරද්දී මම දැන් මෙතන කියන හිත පවත්න්නේ කොහොමද කියලා. ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ අපි මම මත නෙවෙයි හිත පවතින්නේ ගෙදර ගියාම අනුන්ගේ දේවල් වල. මෙතන නෙවෙයි හිත පවතින්නේ වෙන තැනක. දැන් නෙවෙයි හිත පවතින්නේ ඊයේ පෙර ඊයේ හෙටයි. ඉතින් ඒක නිසා ඊතර දොර ගියාට පස්සේ අනාථ වෙලා නන්නත්තර වෙලා තියෙන. ඉතින් ඊට පස්සේ ආයෙ කොහොමද මම දැන් මෙතෙන්ට කිලක ගන්න කියලා. ඉතින් ඒක දැන් මෙහෙ ඉන්නකොට බැලුවොත් පරියංකයක ඉන්නකොටත් සමහරලාට අපිට බැරි වෙලාවල් එනවා. අරමුණේ හිත හිටින්නේ නැහැ දුවනවා. සක්මන් කරනකොට ඊට ටිකක් වැඩි මොකද රූප පේනවා, සද්ද ඇහෙන නිසා අමාරුයි. එදිනදා වැඩ කරනකොට මෙහිදී ගාක් වෙලාවට සතිය පිහිටනට වැඩිය නොපිහිටන වැඩි. නමුත් මේ ඉන්න එකයි gedara ඉන්න එකයි සලකනකොට යන්තමින් හරි සම්බන්ධීකරණයක් තියෙන්නේ මෙහෙදී එදින්දා කටයුතු කරනකොට එන සතියත් gederදී ඉන්න සතියක් තමයි. ඉඳගෙන ඉන්න එකයි සක්මනයි gederදී කරන්න වෙන්නේ. එදිනදා ජීවිතේ. එදිනදා ජීවිතේ කරන්නේ මෙහි භාවනා වැඩවිලක ඉන්නකොට භාවනා මධ්‍යස්ථානයක ඉන්නකොට අපි යනකොට එනකොට කනකොට බොනකොට තනියම ඉන්නකොට සතිය පිහිටීමේ යම් යම් අත්දැකීමක් ලබනවානේ. ඒක තමයි ටිකක් හෝ එදිනදා ජීවිතේ වැඩවලට සම්බන්ධ වෙන්නේ. ඒක නිසා මෙහි ගත කරන ඉඳලා gedette යනකොට දෙක අතරමැද සම්බන්ධතාවයේ තියෙනවනම් තියෙන්නේ එදිනදා ජීවිතයේ සතිය පැවැත්වීම. ඉතින් ඒක තුනීම එක තමයි. සක්මනේ ඉන්නකොට වැඩිය පරියංකේ ඉන්නවට වැඩිය එදිනදා ඉන්නකොට සතිය බොහොම තුනී. ඒකෙන් තමයි එදිනදා ජීවිතයට යන්න. ඉතින් ඒ නිසා කියනවා පුළුවන් තරම් සත්‍ය හඳුනා දීමේදී පරියන්කෙන් ඉගෙන ගන්න. ඒක සක්මන්ට යොදලා ටිකක් දැඩි කරගන්න. ඊට පස්සේ එදිනදා වැඩවලදී පුළුවන් තරම් තනිව ඉඳලා ඒක හොඳට හඳුනාගෙන ඒකට තියෙන බාධක ධර්ම හඳුනාගෙන ගෙදර ගියාට පස්සේ ඒ දේ කරන්නයි කියලා. ඒ නිසා පරියංක මේ පරියංකයෙන් සක්මණෙන් එදිනදා වැඩ වලින් තමයි හඳුනා දීම කරන්නේ. නමුත් මම පුද්ගලික වශයෙන් මට සිද්ධ වුණේ ඊට වඩා වෙනස් ක්‍රමයකට. මට ඒ දවස්වල 79 80 81 වගේ වෙනකොට මේකේ අවශ්‍යතාවය තිබුණා මොක කොහොමඩක්වත් ඉඳගෙනILLක් උනේ නැහැ. උනේ නැම කියන්නත් බෑ ඒක සුමානකට අපි එකතු වෙනවා බදාදා හවස 7ට 8 වෙනකම් වාඩි එච්චරම තමයි. ඒක ඉතින් අර එදිනදා ජීවිතයේ මේ කෙරුණ බව හැව නමුත් සතියක ටික පෑයි කියලා කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. උඟාක් වෙලාවට මට සිද්ධ වුණේ සතියක් පිහිටන බව කාටවත් නොඇඟෙන විදිහට යා හොරකමක් කරන්න වගේ කරන කරන පුංචි පුංචි වැඩවල සතිය පිහිටීම සඳහා. ඒ නිසා මම නිතර ගිහිල්ලා ඒ මට උපදෙස් දීපු ඒ ස්වාමීන් වහන්සේ හම්බ වෙලා අහනකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ එදිනදා වැඩ ජීවිතය කරනකොට බලාපොරොත්තු කඩවීම රාශියක් තියෙනවා සතිය පිහිටවන කෙනාට. ඒක නිසා එවැනි බලාපොරොත්තු කඩ වෙන වෙලාවල් වල වැඩි යෙදෙන්න එපා. උදාහරණයක් වශයෙන් පිරිසක් එකතු වෙලා කරන වැඩවලදී සතිය පිහිටවන්න තටමන්න එපා. හරියන්නේ කරන්න බෑ මොකද අනික් කටේත් කතා බතා කරන්න ඕන සම්බන්ධීකරණය කරනකොට එල්ලේ නැති වෙනවා. ඒ නිසා දවසේ කෙසේ නමුත් කාට වුණත් Taman විතරක් කරන වැඩ තියෙනවානේ. තනියම කරන වැඩ. අන්නේ වැඩ ටික අදිස්ථාන කරගන්නයි කියලා කියනවා මේ වැඩේ මම වැඩේ කරනවා වගේම සතියෙන් කරන්න. ඒ විදිහට යඩක් අදිස්ථාන කරාට පස්සේ මම මේක සතියෙන් කරනවා කියලා ඒ වැඩවලදී නැවතිල්ල වැඩ කරන්නයි කියලා අපේ ලොකු සංසි කියලා කියනවා. Taman දන්නවනම් මේ වැඩේ මම කවුරක්වත් එක්ක සම්බන්ධයක් නැහැ. උදාහරණයක් වශයෙන් මූණ අතපය හොදා ගන්න එක, නාන එක, වැසිකිලි කැසිකිලි කරන එක, නැත්නම් පොතක් පතක් කියවන වගේ වැඩක් කරනකොට දෙවන්නේක්ස නැහැ. ඒ වගේ වැඩවලදී නැවතිල්ල කරන්නේ. ඒ නැවතිල්ල කරනකොට Tamanට හිතන මොකද මේ හිමීට කෙරෙන්නේ වෙන්න නැති දෙන මොකද මේ හිමීට යන. එතකොට මේ හිතටම උත්තර දෙනවා මේ සත්‍ය අධිෂ්ඨාන කරගෙන යන එකයි. ඊට පස්සේ නිල්ලම ඉන්නකොට ඇති වෙච්ච අදහසක් තමයි එවැනි වැඩක් කරනකොට Tamanටම අහුම්කම් දෙන්න කියලා. මේ වැඩේ කරනකොට කොච්චර සටපට සද්ද නිකුත් වෙනවද වැඩක් කරනකොට අනවශ්‍ය සද්ද නිකුත් නැත්නම් ඒ Tamanගෙන් නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දීම කරන්න මේක තමයි මම දකින්නේ ඔතුණින් ඉතාමත්ම වැදගත් දේ යමක් කරනකොට Taman මේ කරන වැඩෙන් නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දීගෙන කරනවා නම් ඉබේම හිත ආපහු පිට. එහෙම නැත්නම් අපි දොරක් වහනකොට මේ තට්ටු කොට නැගිල්ලක උඩ තට්ටු ඇවිදිනකොට වෙන මොනවාරි කරනකොට හිත කලබල නම් දඩබඩ දඩබඩ ගාලා පිට වෙනවා. හොඳට අවධානයෙන් කරනවා නම් මම මේ මේ වැඩේ මීට කරනවා සතියෙන් කරන්න ඕනේ කියලා අපිට තේින ওই වැඩේ ඔච්චරම කලබල නැතුව කරත හැකියි. ඒක ඔය මේ විතක්ක සංඨාන වගේ සූත්‍රවල සරුවචනanse උපමාවකට පෙන්නනවා මේ සතිය පිහිටවන්න ඉන්න කෙනා මොකක් හරි හදිස්සියකට දුවනවා. හදිස්සිය දුවන ගමන් ඇත්තටම දැන් අපි හිතනවා කවුරු හරි මැරිලා. දැන් සර්පෙක් ගහලා මොනවද කලබලයක් කියලා. ඉතින් දැන් දුවන ගමන් යාට තියෙන දමන් දිව්වත් නැතත් දැන් මේ වෙනකොට සතා ගහලා ඉවරයි. ඔච්චර දුවගෙන ගියත් එකයි ඕකේ දැන් වෙන්න තියෙන දේ වෙලා ඉති හැබැයි හිතනම් තද විදියට රසායන ද්‍රව්‍ය නිකුත් කරනවා ඉන්න බෑ අපිට. ඒ නිසා දුවනවා. දිනුන කල්පනා කරනකොට ඒක මං වගේ කෙනෙකුට උතෙන් කලබල වෙන්න දෙයක් නෑ. හිමීට ගියා මොකද වෙන්නේ? එතකොට මේ පුද්ගලයාට මේ නියම සාධාරණීකරණය කරන්න පුළුවන් නම් දුවනවා වෙනකොට හිමීට යන්න පුළුවන් කියලා. දැන් එයා හිමීට යනවා. හිමීට යනකොට කල්පනා කරනවා දැන් මෙතෙන් යන මිනිස්සු ආපහු එනවා. මම මේ පැත්තට යනවා. මොකද්ද මං යන්නේ කි පරෝජනේ? මම දොස්තර කෙනෙක්ද? එහෙනම් තමයි මම ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකේද? එනතන් ගින්න වෙන හමුදායද මොකක්වත් නැහැ. මම එතන ගියයි කියලා ඉතින් වැඩකුත් නැහැ. ඉතින් මොකද උනේ කියලා දැනගන්න ඕනක උතන පොඩ්ඩක් ඉන්න. එතකොට එන කෙනකින් අහගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. කියලා හිතගෙන නතර වෙන්න පුළුවන්. නතර ඉන්නකොට කල්පනා වෙනවා කරන්න පුළුවන් නම් මෙතන හිටගෙන ඉන්න ඕනේ ඉඳගෙන හිටියාම හරිනේ. නතර වෙන්න පුළුවන්. මේ විදිහට හැම තැනකදීම අපි ওই කලබලයක් අපේ හිතට ආරූඪ කරගත්තට ඒ ආරූඪ කරගන්න වේගෙ දුවනවයි කියලා කියන්නේ රසායනික ශරීරය තමයි දුවන්නේ. අනිත් ඒක දකින්නකොට බලන්නේ කරන තව කුලප් වෙනවා. එහෙම නැතුව මේ මොකද්ද මේ වෙන්නේ කියලා සංසිද්ධිය බලන එකට උපමා කතාව තමයි අර තල්ලත්තක් උඩ බෙලිගෙඩියක් වෙච්චාම හාවය හැරෙන කතාව. ඇහැරිච්ච ගමන් හාව කරන්නේ වටපිට බලන්නේ. උගේක පාට හිත ගැස්සෙනවා අහස කඩා වැටෙනවා. ඉතින් දුවන දුවනකොට ළඟ ඉන්න මීමී ඉන්න අහනවා මොකද මස්සිනා දුවන්නේ. ඊට පස්සේ කියනවා කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. අහස කඩ කොහෙද මේ පැත්තේ කැඩෙන්නේ කියනවා පිටිපස්ස හැරලා තියෙනවා ඉස්සරහට දුවනවා. ඉතින් ඌත් දුවනවා. ඉත්තයත් එනවා. ඉතින් එක එක නයි එක එක නයි මුළු කැලේ කඩාගෙන දුවනවා. අන්තිමට අලියක් දුවලා ගෝසා වෙනකොට සිංහයා දකලා අහනවා කොහෙද බලව යන්නේ කියලා. කියන රාලාමි කතා කර කර ඉන්න වෙලාවක්වත් නැහැ. අහස කඩාන වැඩ. ඊට නතෝ දැක්කද? අනේ හාමුදුනේ බුදු වෙන්න මම නම් දැක්කේ නෑ ගෝණ දැක්කේ. ගෝණයෙන් අහන උඹ නෑ නෑ මේ මේ මේ මා දැක්කේ. මේ මගෙන් අහවට පස්සේ අහගෙන අහගෙන යනට අන්තිමට හාව දැක්කට පස්සේ කියනවා බලන්නත් බයයි මේ පැත්ත මට දැන්. ඇත්තටම මට තමයි අහස කඩා වැටෙන්න දැක්කේ. තෝ කන පරිණ ගන්න වර යන්න කියලා වෙලා අඬ ගන්නවා හිතුව උතන. හාව යන්නේ බොහොම බයයි. මේ අහස කඩා වැටෙන හින්දා. ඊළඟට අහස කඩා වැටලත් නෑ මොකද කියලා බලපුවාම තල්ලත්තක් උඩට බෙලි ගෙඩියක් වැටිලා. ඉතින් අද ලංකාවේ නෙමෙයි හැම තැනම තියෙන මට කියන්නේ සයම්බරු කියලා මේ අවුස්සන ඇවිස්සිලි. දැන් මේ ස්වයින් ෆ්ලූ කියලා එකක් එනවා සේරම මැරෙනවායි කියලා ඔක්කොමලා ගිහිල්ලා විජාට ඇන්ටිබයොටික්ස් ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ චිකන් ෆ්ලූ ගුණ්‍යා කියලා තව එකක් එනවායි කියලා එහෙම. කීයක් ආවද පවුගේ ටිකේ? පුදුමාකාර රැලියන්නේ. බලන්න ගියාම තන්නේ කර සයම්බරු. ඉතින් ඒ නිසා අපි එදිනදා වැඩ කරනකොට හොඳම වැඩිම දෙයක් වුණොත් මැරෙන එක නෙවෙන්නේ. මේක ප්‍රශ්නේ තියෙන්නේ අපි මැරෙන එක නෙවෙයි මේ අල්ලපු ගෙදර කට්ටිය මැරෙන එක බබා මැරෙන එක එතකොට ඉන්න බෑ. ඒ නිසා ගෙදර වැඩ දොර වැඩ කටයුතු කරනකොට කියන්නා ගෙදේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහලා වැඩ කරන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයා කැලේට සිංහෙක් වෙනවා. එහෙම නැත්නම් අර දුවන්නම් වාලේ දුවන්නෙක් වෙනවා. ඒ නිසා ඒකෙදි අපිට පුළුවන් සතියෙන් වැඩ කරනවා නම් ඒ මනුස්සයා වාහනයක ඉතින shock absorber එකක්. shock absorber එක කරන්නේ shock එකක් ඇවිල්ලා වැදුනට පස්සේ එයා අරගෙනවා මිසක් එළියට දාන්නේ නැහැ. suspension වල කරන්නේ වාහනේ ඒ ඒ කම්පණය අරගන්නව ඇඟට එළියට දාන්නේ නැහැ. ඒ නිසා කවුරු මොනවා කිව්වත් ඒ මනුස්සයා කට කතාවල් පතුරවන්න යන්නේ. එයා අහලා බලනවා මේ මොකද දන්නේ නැත්නම් ආයෙන ඔයාගේ වැඩක් ඔයා කරගන්න කරබනිනවා. හරියට බලනවා මේ මොකද්ද ප්‍රභවය කියලා. බැලුවොත් කිසිම ගන්න ඇති දෙයක් නැහැ. උනත් වැදගත් දෙයක් තුන අපි වගේ මිනිස්සු මොනව කරන්නේ? අපිටදී අදාළතාවයක් නැත්නම් අපිට වෙන්නේ බොරුවට පෙට්‍රල් පුච්ච ගන්න එක තමයි. ඒ නිසා යෝගාවචරයක් උනාට පස්සේ කියන්න කෙසේ කිව්වත් අහන්න සීබුද්ධියෙන් ආන්න ඕනේ. ඒකල දවසේ වෙලාවක් ගත කරන්න ඕනේ. තමන් පුද්ගලිකව කරන වැඩ දෙක තුනක් අයින් කරගෙන මම මේ ටික සතියෙන් කරනවා කියලා. ඊට වැඩි හුඟක් හොඳයි. නිචිපතා පරියන්කය සක්මනක් කරගන්න කාලසටහන හදාගන්න. කාලසටහන දැන් මේ යන කට්ටිය ඔක්කොම හෙට අඩු ගන්න පැය හතරක්වත් භාවනා කරන දැන් පටිතද කරගෙන ඉන්න බව මම දන්නවා. හෙට නම් කරනවා ෂුවර්. අනිද්දා වෙනකොට ඉන් අනිද්දා වෙනකොට මේ හිතපු දනක් ආවුතනක් මතක නැහැ. ඒකයි ඒකයි මේ ගී ජීවිතයේ තියෙන වටිනාකම. මේ මේ මෙතන තියෙන අපේ යකර ගේට්ටුව තියෙන්නේ. ওই ගේට්ටුවේ මෙහා පැත්තේ ඉන්න ඔක්කොම බෝධිසත්වවරු. ගේට්ටුවෙන් එළියට ගිය ගම ආයේ ගිය පාරවත් මතක නැහැ. මේ ඇතුලේ ඉන්න අපි දන්නවා ඒ කතාව. ඒකට කියන්නේ අපි ලොකු සංස අපිට ගන්න තියෙන ඔකට කියන්නේ ගිහි සද්දාව කියලා. අපිට කියලා තියෙන කවදාකවත් ගිහි සද්දාව පිළිගන්න එපයි කියලා. කතා කරනකොට ඉහෙන් කරෙන් තමයි කතා කරන්නේ ඇත්ත මේකට ආවට පස්සේ මේවා දකින්නට හිතෙනවා එළියට ගියාට පස්සේ සම්පූර්ණ ඔළුව ක්‍රේල් වෙනවා ඊට පස්සේ මේ මනස ආයේ මේ පැත්ත දිහා බලනකොටත් හිතනවා අනේ මං අරක කරන්නම් හිතාන ගියා මේක කරන්නම් හිතාන ගියා ඒක ඒකල්ලන්ට කලබල වුණාට මේ ඇතුලේ ඉන්න අපිට එච්චර කලබලයක් නෑ අපි දන්නවා ගීගේ කියලා කියන්නේ ගිනි ගයක් කියලා. ඒ නිසා ඒවට එච්චරම තද බල චිත්ත පීඩ කරගන්නත් නරකයි. නමුත් ඒ තාලෙටම ගිහලා Taman පිරෙහෙන්නත් නරකයි. පුළුවන් තරම් බලන්න ඕනේ ටික ටික ටික ටික ගමනට මග වියදම් හොයන තමන්ගේ ගමන්ට මග වියදම් හොයන ආධ්‍යාත්මික පැත්තකට වෙලාව ගත කරන්න. ඉතින් ඒකට තියෙන හොඳම ක්‍රමය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒ නිසා ගිවිසුමක් ඇති කර ගන්න ඕනේ අපි අඩු ගන්න සුමානකර සැරයක් අහවල් තැන එකතු වෙමු කියලා සමාදහස් තියෙන පළාතේ කිට්ටු වෙන්න පුළුවන් කට්ටිය එකතු වෙනවා. එතකොට මේ වරබන්දේ නිසා හරි අපි යවෙනවනේ. ගියාට පස්සේ ඒගොල්ලේ මොනවා හරි සිද්ධියක් ඇති කරලා ඒ භාවනාවක් හෝ බණක් හෝ මොනවා හරි කියලා ටිකාකර මානසික ආධ්‍යාත්මික භාවය අරගෙන දෙනවා. ඒ නිසා නැවත නැවත මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඒකෙන් තමයි ඔය එදින්දා ජීවිතයේදී සත්‍ය පවත්නකොට පාදම සකස් කරලා දෙන්නේ. ඒකට තමනුත් කල්යාණ මිත්‍රෝ වෙලා Taman පුළුවන් තරම් ඒ වචනයට පිටලා කටයුතු කරන ගියොත් එන්නේ එන්න හරියනවා. හැබැයි ඒකට අංග සම්පූර්ණ 100 100ක් හරියන උත්තරයක් නෑ. මම උත්සාහ කරේ මට තේරෙන තාලෙට ප්‍රශ්නේ බරපතලයි හොඳ ප්‍රශ්නයක් නිසා උත්තර දෙන්න කියලා. ආනාපාන සති භාවනාව හතර ඉරියව්වෙම කරන්න පුළුවන්. එතකොට මේ ආනාපානය හතර ඉරියව්වෙම කරලා තියෙනවා. ඇහෙන්නේ නැහැ කතා කරුවට මට ඇහෙන්නේ නැහැ මයික් එකට කතා කරා. මයිකේ ගතේ තියාගෙන යටපැත්තට කතා කරනවා. මේ ආරියපත්තියේ ආර්යවංශ හාමුදුරුවෝ කිව්වා අනිවාර්යෙන්ම ඉඳගත්ොත් විතරයි නෑ මම මේ ධම්මජීව හාමුදුරුවෝ අහන්නේ ඔයා හතර ඉරියාවේ ආනාපානේ කරලා තියෙනවද කියලා. නෑ. බුදියානිනෝට ආනාපානේ කරන්නේ නැහැ කියන්නේ. නෑ ඒක වැරදිද? නෑ නෑ මං අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. මං අහන්නේ හතර ඉරියාවෙම ආනාපානේ කරලා තියෙනවද කියලා. කෙරෙනවා. කෙරෙනවා. දැන් කරලා තිනවද දන්නේ. හොඳට බලන්න නිදානිනකොට කෙරෙනවද කියලා. නානකොට කෙරෙනවද කියලා. පොල් ගානකොට කෙරෙනවද කියලා. වැසිකිලි කරනකොට කෙරෙනවද කියලා හොඳට බලන්න. එච්චරයි කොට උත්තරේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් බලන්න ඔය ඔයා අපි කිව්වත් නැදත් මේ වැඩේ කරගෙන යනවා. අපි ඒක බලන්න පොඩ්ඩක් වැසිකිලි කරනකොට ආනාපානෙ තියෙනවා. මූත්‍රා කරනකොට ආනාපානෙ තියෙනවා. කතා කරනකොට ආනාපානෙ තියෙනවා. නානකොට ආනාපානෙ තියනවාද? බත් කනකොට ආනාපානෙ තියනවාද කියලා. එතකොට ධම්මජීව හැමතුරුනෙත් නැහැ, ආරිස්පත්තු හැමතුරුනෙත් නැහැ. පොඩ්ඩක් බලන්න. එතකොට සුමානේ මට ඇවිල්ලා කියන්න උත්තරේ එතන තියෙනවා. මම භාවනාවේදී කොච්චර දුර බලන්න කොච්චරක් දුර බලමින්ද සක්මන් භාවනාව කරන්න ඕනේ? කොච්චරක් කියලා කියන්නේ? කොච්චරක් දුර බලමින්ද සක්මන් භාවනාව කරන්න ඕනේ? තමන්ගේ උස ප්‍රමාණය ඉස්සරහා බලන්න කියන්නේ. තමන් බම්බයක් කුසයි නම් බම්බයක් ඉස්සරහා බලාගෙන යන්න කියන. එතකොට ඇහැ අංශක 45 විතර වැටෙනවා. ඒ ආනාපානේ හතර ඉරියව්ම කියන එකේදී ලොකු ස්වාමීන් සත්‍ය වචනේ මතක් කරා. ආනාපාන සතිය සඳහන් කරන හැම වෙලාවෙදිම සරුවචනාංශේ මේ පල්ලංකම් ආභුජිත්වා කියලා කියනවා. පළඟ බැඳ වාඩි වී කිය. ඉතින් ඒක නිසා අපි කියන තියෙන සම්මතයේ හැටියට ආනාපාන උගන්වන්නේ ඉඳගෙන තමයි. නමුත් සක්මන් කරනකොට එදින්දා වැඩ කරනකොට ඒක වැටෙන වෙලාවල් එනවා. කරන වෙලාවල් නේ කෙරෙන වෙලාවල්. ඉතින් ඒකට ඒ වෙලාවේ සතිය පිටුපාම කරන ආනාපානෙට ඉබේම පරියන්කේ කානිසංශ ගන්න පුළුවන්. ඉතින් මේකට උදාහරණයක් වශයෙන් කියන්න පුළුවන් මේ මේ කියන එකට හිටවදින්න ඔය මම අර කිව්වා දීපක් චොප්‍රාගේ පොතක් දේශනෙකුත් අහුම් කන් දුනා. එයා කියනවා මට හරියට ඉලක්කම මතක නැහැ. ওই මේ the body කියලා අපි පෙන්නපු ඒ ප්‍රදර්ශනෙත් කියනවා මිනිස්සෙක් අවුරුදු 100ක් ජීවත් වෙනකොට ඒ මිනිස්සයා හුස්ම 2 කෝටි 50 ලක්ෂයක්ද 20 කෝටි 25 ලක්ෂ 25 කෝටියක්ද කොහොද මේ මිනිස්සයා කරනවා මට හරියට මතක නැහැ මං හිතන්නේ 13 කෝටියක් කියලා ඒක කියවෙනවා මේ සැරෙත් මට ඒක හරියට හම්බුන්නේ නැහැ අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සෙක් ඒ ගණන් කරන්න පුළුවන්. මොකද හුස්ම ගන්න ගන්න වාර ගන්න විනාඩියට මෙච්චරයි කියලා වෛද්‍ය ශාස්ත්‍රයේ කියලා තියෙනවා ලෙඩ රෝග නැත්තම්. ඒ විදිහට බලනකොට අවුරුදු 100ක් ඉනොට 25 කෝටියක් කියලා අපි හිතමු. වෙලාව හැටියට. ඒ 25 කෝටියක් උප්පත්තියේදීම අපිට ආවුස කියලා හම්බෙන්නේ එච්චරයි. මේ ජීවිතේට එනකොට හුස්ම 25 කෝටියක් තියෙනවා. ඒ හම්බෙච්ච 25 කෝටිය කලබලෙන් තකතිරුව තක්කුමුක්කු වෙලා <laughs> ගාලා කියොත් මා අවුරුදු 80න් 60න් මැරෙනවා. හොඳට විවේකීව හුස්ම ප්‍රවේශමෙන් පාවිච්චි කරනවා නම් 100ට 120ක් ඉන්න පුළුවන්. මොකද හැම හුස්මක්ම එයා කලබල වෙන්න දෙන්නේ ආතතිගත වෙන්න දෙන්නේ ආවේග කරන්නේ හොඳට විවේකීව ගත කරනවා නම් අවුරුදු 100කට ගන්න වෙන එක 120ක් වුණත් ඉන්න පුළුවන් මේ හුස්ම ප්‍රවේශමෙන් පාවිච්චි කරනවා. ඉතින් සා ආනාපාන සතිය භාවනා කරනකොට අපි කරන්නේ හැම හුස්මක්ම දැක දැක දන දන ගන්නකොට ආවේග වෙන්නේ නැහැ. කලබල වෙන්නේ නැහැ හිත තැම්පත් වෙලා තියෙන. ඉතින් එතකොට අපි දීර්ඝායෂ වෙනවා. දීර්ඝායෂ වෙලා ගන්න ගන්න හුස්මක් පාස අපි මේ අර පරිමැස්මෙන් පාවිච්චි කරනවා. මාත් අහගෙන දෙන්නේ නැත්නම් මේ මහත්තයා මම මේ උත්තර දෙන්නේ. උත්තර සාකච්ඡාව නම් මෙතන සාකච්ඡාව බෑනේ කරන්නේ. ඒකනේ මම කියන්නේ කක්ක කරනකොට දාන පාණි දිහා බලන්නේ කියලා. මෙතන මම සාකච්ඡා කරලා දුව දෙන්න සාකච්ඡා කරනවා නම් ඉතින් මම මේ මේ නඩුව කොහෙද යනකොට කතා කරනවා වෙනවා. ඒ නිසා කරුණා කරලා තබා ගෞරවේ තියාගන්න. ඉතින් ඒ විදිහට ආනාපානේ ඊටාම සැලකිල්ලෙන් කරන් තියෙන අපි මේ වෙනකොට කොච්චර ආනාපානේ ගැන අස නොසලකිලිමත්ද කියන කෝටි කීයක් කරලා තියෙනවද කියලා අපි දන්නෙත් නෑ. තව කෝටි කීයක් තියෙනවද කියලාවත් අපි දන්නේ. හැබැයි මරණ මොහොත වෙනකොට අන්තිමටම අමාරු වෙලා තව මට හුස්මක් දෙකක් ඉල්ලන්න මහන්සි අපි දැම්ම දන්නවනම් ආනාපාන එච්චරම වටින දෙයක් කියලා දැම්ම ඉඳලා ආස්වාස ප්‍රසවාසයක් පාසා සැලකිල්ලෙන් ගත කරොත් අපේ ජීවිතේ කොච්චර ආලෝකයක් එනවද ආස්වාස ප්‍රසවාසයෙන් පිට හැම ගිය හැම යන හිතවිල්ලකම කටබඩ පුරවන්න තමයි දඟලන්නේ ආනාපානෙ ඉන්නවයි කියලා කියන්නේ ආධ්‍යාත්මය මේක ලස්සනට කිව්ව අපේ ධම්මින්ද හාමුදුරුවෝ ආනාපානයෙන් පිට කරන හැම දෙයකින්ම කෙලස් දෙන්න ඉඩ තියෙනවා කියන. ආනාපානේ විතරයි අඩුම කෙලසෙන තැන. අඩුම කෙලසෙන තැන. එනිසා අපි නිටතරම වෙන වැඩක් කරනකොට හරි ආනාපානෙත් එක්ක යනවන විවිධ විෂමතාවයට යනවා වෙනකොට කෙලස් අඩු පාරක වැටෙනවා. ඒ නිසා අපි මොන දෙයකට හරි කමන්නේ කලබල වෙලා දාඩිය දාගෙන කලබල වෙනවයි කියලා කියන්නේ ආවුෂ කෙටි කරගන්නවා. හිත ආවේග ජනක කරගන්නවා, කෙලස් බහුල කරගන්නවා. නමුත් අපි දන්නවා අපිට ඒ தත්ත්ව ඉබේ පහළ වෙනවා. සමහරලාට අල්ලපු ගෙදර ප්‍රශ්න නිසා, රජයේ ප්‍රශ්න නිසා එනවා. මොනවා වුණත් අපේ අවශ්‍යයි කියෙන්නේ කියලා ඒක පරිස්සම් කරනවා නම් හතර ඉරියව්වෙම නෙවෙයි තියෙන තරම් ඉරියව්වක් අපිට කරන්න තියෙන්නේ. ඒ ඉරියව්ව පවතින ගමන් හැකි තාක් දුරට හුස්ම පවතිනවා කියන්නේ. ඕන වෙලාවක කේන්ති ගිය වෙලාව. මේක හොස් හොස් කාලේ එන්න පටන් ගන්නවා. තම සමාට කවුරුත් එක්ක හරි වාද කරමින් ඉන්න මොන හරි වෙලාවට අන්න වෙලාවට දැම්මොත් හිත බැරි වෙලා හරි ආනාපානෙට හොඳට තේරෙයි. එකපාරටම හිත අර කලබල වෙනවා වෙනකොට තැම්පත් වෙන්න ගන්නවා. එහෙම නැත්නම් බයක් ඇති වෙච්ච වෙලාවක වෘදු කරපු කෙනෙක් ආනාපානට හිත දානවනම් බය නැති වෙනවා. කොච්චරද කියනවනම් ආනාපාන සතියේ තියෙන ඒ ගතියට සරුවචනංශය සඳහන් කරලා තියෙනවා රාහුල ස්වාමීන් වහන්සේට රාහුල ආනාපාන සති භාවනා භාවිතා බහුලීකත චරිමක පස්සා සම්පි ඥානතෝව නිරුද්ධಂತಿ කිය. අන්තිමට යන හුස්මත් සතියෙන් තමයි යන්නේ කියලා තියෙනවා ආනාපානෙ පුරුදු කරපේකන. මේ මරණ බය එනකොටත් දැන් මේ හුස්ම සුවාසය ඇදලා ඉවර වෙන වෙලාව එයා දන්නවා තව හුස්ම දෙකකින් මම මැරෙනවා මේ යන්නේ එක හුස්මෙන් මැරෙනවා මැරෙන හුස්මත් සතියෙන් යන්නේ එහෙමනම් එතන එච්චර කලබල වෙන්න දෙයක් නැහැ ඒ නිසා ආධුනිකයට දෙනකොට නම් පරියන්කේ තමයි දෙන්නේ නමුත් කරගෙන කරගෙන යනකොට හුරු වෙනකොට අපිට කොයි දේ කරන ගමන් වුණත් ආනාපානට හිත දාන්න පුරුදු කරගත්තොත් ඒ කලබල අසරණ තනි වෙච්ච පාළු ගති වෙනුවට හිත gedera ගියා වගේ ගතියකට ගෙනදා. මින්වාස එතකොට වෛද්‍ය විද්‍යාවේදී මේ සෞඛ්‍ය රැකගන්න ඊටාම හොඳ ව්‍යායාම කරන එක උචිතයි කියනවා. එතකොට එතන අර vigorous exercises කියන ඒවා එතකොට නැත්නම් hard walking කියන ඒවාදී ගොඩක් heart beat එක වැඩි වෙලා ශ්වසන වේගය වැඩි වෙලා ආනාපාන සතිය රිද්මය හරි ඉහළ යනවා. එතකොට ඒ කියමන ධර්මයත් එක්ක පරස්පර විරෝධීද නැත්නම් එතන සත්‍යතාවයේ කුමක්ද කියලා දැනගන්න කැමතියි ඔබ වහන්සේගෙන්. සාමාන්‍ය Hindu යෝගවල නම් ප්‍රාණයාමයත් එක තමයි හැම යෝගාසනයක්ම යන්නේ. හැම යෝගාසනෙ විශේෂයෙන්ම අර සූර්ය නමස්කාරය ගත්තාම ඒක ආස්වාද ප්‍රසආසත් එක තමයි කෙරේ. ඒ වගේම හැම ව්‍යායාමයකම තියෙන්නේ ආස්වාද ප්‍රසආසයට සම්බන්ධ කරනවා. පටන් අර ගන්නකොට මේකේ ස්වේදේ අයින් කරන්න කියලා කියනවා අර මේ ව්‍යායාම කරලා ඇඟ රත් කරගන්න. රත් කරලි ඉවරලා රිද්මෙන්ට තමයි දාගන්නේ. ආස්වාද ප්‍රසආස රිද්මෙන්ට තමයි යන්නේ. පටන් ගන්නකොට රත් කරගන්නවා. ඒක තමයි ව්‍යායාමයෙන් කරන්නේ මොබිලයිස් කරනවා ශක්ති එතන අහිත කර්මන්නේ කරගන්න ඕනේ කර්මන්නේ කෙරුවට පස්සේ හැම ව්‍යායාමයකම වගේ යෝග ව්‍යායාමයේ Hindu යෝගේ නම් හුස්මත් එක තමයි ගමන යන්නේ හුස්ම ඊට රෙගුලර් හුස්ම සමතුලනය කරනවා ගන්න හුස්ම එකලක නතර කරගෙන ඉන්න වෙලාව පිට කරන හුස්ම සහ පිට කළා නතර කරගෙන ඉන්න වෙලාව සමාන වුණ දවසේ ඒක තමයි සෞඛ්‍ය කියන්නේ ගන්න 1 2 3 4 ඉර කරගෙන ඉන්න 1 2 3 4 පිටකරන්න 1 2 3 4 ආය නතර කරගෙන ඉන්න 1 2 3 4 ඉන්න පුළුවන් නම් ඒක තමයි සෞඛ්‍ය සම්පන්න ක්‍රමය. ආනාපාන කියන්නේ ඒක නෙවෙයි මම මේ කතා කරන්නේ ප්‍රාණය. ඒකම තමයි ව්‍යායාමත් එක්ක සම්බන්ධ වෙන්නේ. කායික ව්‍යායාමත් එක්ක හුස්ම තමයි සම්බන්ධ වෙන්නේ. සමහර ආසන ඇති එහෙම නැති ඒවා. එහෙම නැත්නම් ඒ දාඩි දාන ව්‍යාපාර යෝගාසන වලට වැටෙන්නේ. යෝගාසන වල ස්වේදේ අයින් කරනවා අයින් කරාට দাঁඩි දැමීමක් අපේක්ෂා කරන්නේ වෙන ව්‍යායාම ඇති සමහරලාට මොය මේ ඒක මේ යෝග ප්‍රශ්නත් එක්ක එන එකක් නෙවෙයි ව්‍යායාම නම් තියෙන්න පුළුවන් দাঁඩි ගන්න ඒක නම් කියන්න මට හරියට දන්නේ නැහැ. අර මිනිස්සයා කියපේක තමයි මම කිව්වේ. කෙසේ නමුත් ආවේගජනක වුණොත් ආවේගජනක වුණොත් හිතේ හුස්ම වේගය පාලනය කරගන්න බැරි වෙනවා. එතකොට නම් ආවුස ගෙවෙනවා කියන එක අපිට කියන්න පුළුවන් heart attack නිසා, blood pressure ප්‍රශ්න නිසා වෙනවයි කියලා. ස්පෝර්ට්ස් කරන එකේ කවදාකවත් ප්‍රතිඵලය හොයලි එල්ල වෙලා තියෙන එකට නෙවෙයි. ඒකෙදී අපි ඇඟ කර්මණ්‍ය කිරීමේ වැඩ පිළිවෙලක් තමයි කරන්නේ. එතකොට සමහර වෙලාවට හුස්ම වේගය වැඩි කරනවා. ඒ කියන්නේ ගානකට නමුත් ඉවෙන්ට් එකක් කරන වෙලාවේදී සාමාන්‍ය වේගයෙන් තමයි යන්නේ. ඉවෙන්ට් එකට ඉස්සලා තමයි අපි ඔය ජවන පිටියේ ක්‍රීඩාවලදී නම් දුවන වෙලාවල් වලට කරනවා. නමුත් මේ ශාරීරික පරිවෘත්තීය ක්‍රියා වගේක් කරනවා වරින් වර ඒ මේ මොනවාද ස්වේදී අයින් කිරීමේ වැඩපිළිවෙලට ඒකත් ඉතින් ඔය මේ ක්‍රීඩා කියන දේ අද ලෝකයේ තියෙන ප්‍රධානම දේ තමයි ඒක සූදුවක් නේද ක්‍රීඩා කියන්නේ. අද කිසිසේත්ම උපේක්ෂාව වඩන්න හෝ පරාජය පිළිගැනීමේ අදහසින් නෙමෙයි ක්‍රීඩා තියෙන්නේ. ජාත්‍යන්තර ක්‍රීඩා කාර්යවල යුද්ධකේ ඉන්නේ අද. මරා ගන්නවා. කතා මොකක්වත් නැහැ මරනවා. අපේ පිළිය දිනුවේ නැත්තම් ඉන්නව කරන්න බෑ. ගෙවල් ගිනි තියෙනවා. ඒව නිකන් මේ කුකුල් පොර. ඒවට ක්‍රීඩා කියන්න බෑ. ක්‍රීඩාව කරන්නේ මොකටද? උපේක්ෂාව දිනු කරන්නේ. පරාජය පිළිගැනීමයි ක්‍රීඩාවේ පළවෙනිම අර්ථය. අද කරන්නේ ඒ නිසා මේ જાති ඒ જાති ක්‍රීඩා සඳහා කාන්තාවක්ෂේ පිරිමි හෝමෝන ගස්වා ගන්න. ගහගෙන ඉවරලා දුවලා දැන් වෙනම පරීක්ෂණ වගේක් තියෙනවා. ඒවට ඇත්තටම ක්‍රීඩා කියන නම පාවිච්චි කරන එක මම හිතන්නේ වචනේ කැතකට පාවිච්චි කිරීමක් කියලා. අද ඇත්තම නෑ ක්‍රීඩා. මොනම ක්‍රීඩාවක්වත් නෑ හැම එකම බිස්නස් එකක් අද තියෙන්නේ. ක්‍රීඩා කරනවා මම දකින්න අර ඇඳුම් අදින්න නැතුව හෙළුවෙන් ඉන්න කාලේ පොඩි උන් කරන එකක් තියෙන්නේ. ඒව ක්‍රීඩා. දැන් එහෙම එක එක ශ්‍රී ලංකන දැකලා තියෙනවා. නෑ ඒ කාලේ ගියා. පොඩි උන් ක්‍රීඩා කරන්න ඕනේ අම්මලා කියන තාලට දැන්. උණ්ඩවත් නෑ අඩු ගානේ පාට බෑලා ශ්‍රී ලංකන කරන්න වෙලාව. ගම් වල අරේ මේ ඇති. ඒ නිසා ওই ක්‍රීඩා කියන වචනේ අපි වචනේ අර්ථයෙන් තේරුම් අරගන්න ඕනේ. අද කියන ওই කිසිම ක්‍රීඩා පිටියක සාධාරණයකුත් නැහැ. ඒ යෙදෙන මිනිසයා කිසිසේත්ම අර ක්‍රීඩාවේ තියෙන సౌందර්ය අර්ථය නෙවෙයි යෙදෙන්නේ. ඔක්කොම බිස්නස් එකක් යන්නේ. එතකොට නම් ආවුසක වෙනවා. ඒක අහන්න දෙයක් නැහැ. ගිය පාර ගිය අවුරුදු 7 වර්ෂයේ හොඳම ක්‍රීඩකයා දුන්න ටැග් දුන්නේ කැසියස් ක්ලේට. ඌ පාකින්සන්. ආව එන්න බෑ ඉස්සරහට එන්න බෑ පාකින්සන්. මොකද ඒ තරම්ම පුහුණු කරලා කරලා කරලා කරලා ගිහිල්ලා. ඔය ඔය ක්‍රීඩා කරන ඔක්කොම කියන්නේ අවුරුදු 4ක් මට මේ මට මේ ඉඳලා ලාභ ගත්තොත් මට ඉතුරු ජීවිතේ ගත කරත හැකි ඊට පස්සේ මට පාකින්සන් ආවට කමන්නේ එක මිනිසියෙකුටවත් ඕන කමක් නැහැ තමන්ගේ සෞඛ්‍යය හදන්න. එක මිනිසියෙකුටවත් ඕන කමක් නැහැ ක්‍රීඩාවෙන් ඇති කරලා තියෙන මේ පරාජය පිළිගැනීමේ උපේක්ෂාව කියන එක අර ක්‍රීඩා ශේෂ්ඨයෙන් අයින් වෙලා තියෙනවා. ඔක්කොම බිස්නස්. ඒකට ගිහිලා দাঁඩි දාණය කරනවා කිය අපිට වගේ කියන්න බෑ. අන්තික බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ ක්‍රීඩාව කියලා කියන්නේ උමතුවක් මම කියන එක නෙවෙයි මම මේ සූත්‍රය පෙන්නන සින්දු කියලා කියන්නේ ඇඳිල්ලක් නැටිල්ල කියලා කියන්නේ පිස්සුවක් නච්චම් බික්කවේ රුණ බිදා නච්චම් බික්කවේ උම්මත්ත මිදා ගීතම් මින්ද වේ රුණ මිදා තව මොකද්ද ඔන්න ලස්සන වචන ටිකක් කියලා කියනවා. ඒක නොකර ෂෝක් එක ආනපාන සතිය කරතයි. ඈ නෑ ව්‍යායාම සඳහා කරනවා නම් ව්‍යායාමයක් විතරයි ඒක. ඒක ටෙනිස් ක්‍රීඩාවක් නෙමෙයි ක්‍රීඩාවක් කරනවා නම් තියෙන්නේ පරාජය පිළිගන්න සූදානම් මනසක් සකස් කරන ඒ ක්‍රීඩාවෙන් කරන්නේ. දිනුවනේ දිනුව එක නෙවෙයි දින එක නම් සතුටු වෙනවා පරාජයත් පිළිගන්න හදන එක. ටෙනිස් ක්‍රීඩාවේදී කියලා තියෙන්නේ අපි අර වයසට ගියාට පස්සේ අර එක තැනක වුණාට පස්සේ ඇති ව්‍යායාම ඇති කිරීම කරලා දෙනවා. ඒක සඳහා ඒ ක්‍රීඩාව හෝ කොයි ක්‍රීඩාව හරි කරන්න පුළුවන්. හුඟක් වෙලා තියෙන්නේ අද කියන පරි අද තියෙන ජීවිකාවෘත්ති වල හැටියට බලනකොට කවදාකවත් ශරීරයට සමබර ව්‍යාපාර ව්‍යායාම නැහැ. අපි එද කරන්නේ මේ ඩෙස්ක් එකක් උඩ ඉස්සරහා ඉඳගෙන කරන එක. ඒ කරන රසාවේදී අත් දෙකට පතුල් දෙකට තියෙන මේ මේ රිෆ්ලෙක්ස් මොනක්වත් වැඩ කරන්නේ. ඔව්. නෑ ඒ ටෙනිස් වැඩ කරත් සමබර නෑ. ක්‍රීඩාවේ සමබර නෑ. ඒ සඳහා වෙනම ව්‍යායාම කරන්න ඕන. නමුත් නොකර ඉන්නවට වැඩිය ඒ කියන්නේ ඇවිදින එක, ඒ වගේ දේවල් හොඳයි. ඒක ඒක සඳහා අපි සරුවචනාංශෝ කිසිම විලෝපනයකට හිත නොවන විදිය සක්මන හඳුල්ලා දීලා තියෙනවා. සක්මන් කරනකොට ඔය මොනවත්ක්ම නැතුව කාරණාව ඉෂ්ට වෙනවා. නමුත් අපිට ඔක්කොටම සක්මන රෙකමන්ඩ් කරන්න බෑ. ඒ නිසා දැන් ඉංග්‍රීසි තාලේ කියන්නේ ඊවනිං වෝක් එකක් දාන්න. ජොගින් කරනවා. එහෙම නැත්නම් ඔය මොනවාරි කරනවා. ඒ කොයි දෙයක් කරුවත් මතක තියන්න ක්‍රීඩා කියන අර්ථයට යනවනම් අපිට තියෙන්නේ තව පිලක් එක සටන් කරලා පෙරදුනක් දිනවා සමසිත ඇති කරගන්න එකයි. ඒක නිසා ආතතිගත වෙන්න ඕන කවන්නේ. අතිදිගත වීම ක්‍රීඩාවේදී මොටිවේෂන් එකක් ඇති කරගන්න කරනවා. නමුත් අද වෙලා තියෙන විදිහේ මේ මේ බිම්බිල්ඩන් වගේ ඒවලට ගියාම ඒව ඔක්කොම සාමාන්‍ය දේශපාලන වැඩ පිළිලක් යන්නේ. මොනම ක්‍රීඩාවක්වත් නැහැ ඒවා. ඒ වගේ තියෙන තනිකරම මේ කලින් plan කරපු රැකට් එකක් විතරයි. නමුත් ව්‍යායාම සඳහා කරන එක ඒක හොඳයි. නමුත් මේ බුදුහාමසෝ දීලා තියෙන ක්‍රමේ සක්මන්. සක්මනේ හැබැයි අර මේ ටෙනිස් ක්‍රීඩාවකදී වගේ එක පැයකින් ඔච්චර ඔක්කොම ඇඟ ව්‍යායාම වෙන්නේ සක්මන දවස් ගාණක් ගොඩාක් කල් කරනකොට තමයි ආනිසංස එන්න පටන් අරගන්නේ හැමදාම එච්චර දඟලන්න ඕන සුළු ප්‍රමාණයක් කරන්න. කියලා තියෙනවා සාමාන්‍ය මෛත්‍රී භාවනා සම්ප්‍රදාන කූල විදියට හය ගොල්ලකට මෛත්‍රී කරන්න එපයි කියලා. අතිප්‍රිය විෂම ලිංගික පිරිමි කෙනෙක් ගෑනු කෙනෙකුට මෛත්‍රී කරනකොට මෛත්‍රී මුවාවෙන් කාම ආසාව වැඩෙන්නේ තියෙනවා. ඒ වගේම මලගිය කෙනෙකුට එපයි කියලා කියනවා. නෑ ඒකදී මට මතක නෑ මේ මිය ගිය අයට එපා අතිප්‍රිය සහායකයන් එපා එතනින් ගියාම විෂම භාගික විෂම ලිංගිකට එපා ඔන්න හයක් මතක් කරලා දීලා තියෙනවා ඒ ඉස්ලාම් විශේෂයෙන් මෛත්‍රී පුහුණු කරන කරන කරන්න එපා කියලා ඒ තුල වංචනික ධර්ම වර්ගයක් වැඩ කරනවා ඒක නිසා මේ මියගිය ඥාතියා මැරුණා මියගිය උනාට වෙන භවයක හරි ඉන්නව වෙන්න පුළුවන් නමුත් අර ගත කරපු ආත්මය ගැන සීකල්ලා මෛත්‍රී කරුවයි කියලා ආනිසංශයක් හෝ පිනක් හෝ ගමන් කරන්නේ නැහැ කියලා අපාගත සත්වෙ ඉන්නත් එපයි කියලා කියනවා නමුත් හොඳට මෛත්‍රිය වඩලා සියලු සත්‍යෝ සුවපත් වෙත්වා කියනකොට නම් කරන්න නැතුව අනෝදිස පරණේ ඉන්න හරියක් ඔක්කොම අහු වෙනවා. හැබැයි අර එල්ල කරලා කරන්නේ. එල්ල කරලා කරන වෙලාවෙත් තමයි විෂම ලිංගිකයට මිය ගිය කෙනාට පරම හතුරෙකුට ඒව මගාරවල තමයි පටන් ගන්නේ. ඒවට කියනවා දැන් සාමාන්‍ය දන් දීලා පින් කරන එක නම් කරනවා. දැන් අපි සාමාන්‍ය මියගිය ඥාති ප්‍රේතයන් සඳහා දන් දීලා පින් කරන එක කරන නමුත් ඒ පුද්ගලට පින් යනවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්න. නමුත් මේ ප්‍රශ්නේ නගින්නේ මෛත්‍රී කරන්න පුළුවන්ද කියන එක. මෛත්‍රී කිරීමේදී නම් ආධුනිකයට කියලා තියෙනවා ඒ වගේ දේවල්ට මෛත්‍රී කරන්න එපා. හොඳට මෛත්‍රී හිත වඩලා මෛත්‍රී හිත ඇති කරන විකූර්වණය කරලා හොඳට පතුරවන්න පුළුවන් වුණාට පස්සේ අනෝදිශෝ පරණේ කියලා කියනවා නොඋදේසා කෙනෙක් නම කියන්නේ නැතුව සියලු සත්‍යෝ කියන නමේ. එතකොට යනවා. ඒකෙදි කියනවා මේ මෛත්‍රිය ගැන කියනකොට මට මතකයි මේ පාවොක්සයිඩෝ ස්වාමීන් වහන්සේ මතක් කළා කාමාවචර කුසල් සඳහා කරන මෛත්‍රිය කියලා එකක් තියෙනවා රූපාවචර ධානය සඳහා කරන මෛත්‍රිය කියලා එකක් තියෙනවා කාමාවචර කුසල් සඳහා කරන වෙලාවට තියෙන්නේ මේ හිත ද්වේෂ හිතවිල්ලක් නොවීම සඳහා කාට හරි සුවපත් වේවා සුවපත් වේවා කියලා කියන ඉන්නවා හරිනේ මැරුණා හරි කාට හරි එතකොට අර හිත නරක දෙයකට නොයන අරස වෙනවනේ ඒකෙන් කාමාවචර කුසල් වගේ සිද්ධ වෙන මිසක කවදාකවත් මෛත්‍රිය දිගේ ධානයකට යන්න බෑ. ධානයකට කරනවා නම් ඉස්සල්ලාම Tamanට කරලා ගරු කටයුතු ගරු භාවනීය ගුරුවරයෙකුට කරලා තමයි මෛත්‍රිය වඩන්නේ. වඩලා ගුරු මණ්ඩලයකට කරලා ඊට පස්සේ මඳහත් පිරිසකට කරලා තමයි සීල සත්‍යයන් කෙරේ පතුරවන්නේ. ඉතින් ඒකෙදි තියෙනවා ක්‍රමවේදයක්. ඒවා මේ මේ මේ වගේ භාවනා මධ්‍යස්ථානක හෝ වෙන්ව ගත කරන කෙනෙකුට විතරක් කරතයි. ඔය කියන විදිහට කරන්නේ අපි සාමාන්‍ය ජීඳා වැඩ කටයුතු කරන ගමන් හිත නරකට නොයාම සඳහා මෛත්‍රී අදහසේ තියනවා. ඒකේ ඉච්චරම ගොනුවක් විද්‍යානුකූල ගතියක් නැහැ. ඒවට කියන්නේ කාමාවචර කුසල් සඳහා කරන මෛත්‍රී කියලා. ඒ නිසා තමයි මිය ගිය අත්තන්ට මෛත්‍රී කරන එක යොමු කරන්න බෑ. එල්ල කළා කරන එක නාන අර විදිහේ මේ හය ආකාරකින් බෙරිච්ච කොට තමයි එල්ල නොකර කරන එකට භාවනාවට කියන්නේ අනෝදිසෝ පරණ කියලා උද්දේශා නැතුව එතකොට ඔක්කොටම කරන්න පුළුවන්. එතකොට එල්ලයක් නැහැ. සියලු සත්‍යය කියන වචනට යන. ඒ කියන්නේ භාවනා කිරීම සහ ગેස්ට්‍රයිටිස් අතර තියෙන සම්බන්ධතාවය මොකෙන්ද කන්ෆර්ම් කරගෙන තියෙන්නේ. භාවනා නොකරොත් එන්නේ නැහැ. ඒ ඒකෙදිත් මම අහන්න ඕන ප්‍රශ්න මේ අන්තිම වාක්‍යය කියුනේ භාවනා කරන එකට බාධා කරමින්ද පහුවෙන්නේ නැත්නම් භාවනා කළා නැගිටට පස්සේ දෙන්නේ. ඒක නෑ ඒක අපිට විස්තර කරන්න වෙන්නේ දැන් භාවනා කරන ආසනයට බාධා කරනවද නැත්නම් නැගිටට පස්සේ දෙන්නේ. ඒකෙදි ඇත්තටම මේ මේ පරීක්ෂා කරලා බැලිය හැක්කක්. ඒ කියන්නේ මේ ආසනයේ ඉඳගෙන ඉන්න නිසා වෙන එකක්ද? ඉඳගෙන ඉන්න ඉරියව්ව නිසා වෙන එකක්ද? නැත්නම් අරමුණු වශයෙන් ගත්ත ආනාපාන සතියේ මෛත්‍රී වගේ Tamanට ටෙන්ෂන් එකක් තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. නෑ මෛත්‍රී භාවනාවේ මොකද්ද කරන්නේ අනිත් එක මොකද්ද කරන්නේ ඒ දෙකේ තියෙන කර්මස්ථානයේ Tamange චරිතය ගැලපෙන්නේ නැති ගැලපෙන්නේ නැති වුණොත් එතන රවුම් හිලකට හතරස් කුණ්‍යක් ගහන්න ගියා වගේ වැඩක් වෙනවා. ඒ නිසා එතනදී කමටහන වෙනස් කරන්න ඕනේ කියලා සංඥාවක් ඔතන තියෙනවා. ඒ මොකද මෛත්‍රී ආනාපාන සති භාවනා දේශනා කරන සරුවත් ඥාන සඳහන් කරලා තියෙන්නේ ඒ තියෙන එවැනි විලෝපන වලට උත්තරයක් වෙනවයි කියලා ආනාපාන. ඒක නිසා කරලා තියෙන කමටහන වෙනස් කරලා බලන්න. යොදලා තියෙන එක බලන්න හුඟක් වෙලාට ඔය ગેස්ට්‍රයිටිස් වෙන්නේ ටෙන්ෂන් එක නැගලා. ගෑස්ට්‍රයිටිස් එන්නේ ඇසිඩිටි වැඩි වෙනවා. වැඩි වෙන්නේ මොකද මානසික ආතතිය නිසා. මානසික ආතතිය වලට ગેස්ට්‍රයිටිස් වෙනවා. ગેස්ට්‍රයිටිස් වලට මානසික ආතතිය වෙනවා. අන්තිමට ඒක විෂම චක්‍රයකට යනවා. ඒ වෙනුවට අපිට කරන්න වෙනවා කඩන්න ක්‍රමය. මෙතනදී භාවනා කරනකොට එනවනම් අපිට කරන්න වෙන්නේ එක්ක තමන් ඉඳ ගන්න තැන, එක්ක ඉඳ ගන්න ආසන, එක්ක ඉන්න අරමුණ වෙනස් කරලා බලන්න. චරිතයට ගැළපෙන එක ආවනම් ગැස්ට්‍රයිටිස් නොයන එකෙන්ම හිතා ගන්න පුළුවන් දැන් නියම කර්මස්ථානේ හම්බෙලා තියෙන කිය. ගැස්ට්‍රයිටිස් ආවන එක්ක කමටහන එක්ක ඉරියව්ව එක්ක පරිසරේ නුරුස්නා ගතියක් තියෙනවා. දැන් ඒවට ඒකට කරන් තියෙන කම්බිනේෂන් එක වෙනස් කර කර බලන්න මොකද සම්මුතියක් වශයෙන් පිළිගන්න බෑ භාවනා කිරීමෙන් ලෙඩක් එනවා කියන්නේ. ඒක සාධාරණයි. ටෙන්ෂන් එක ආවට පස්සේ බය වෙන එක සාධාරණයි. නමුත් ඒ සඳහා භාවනා නොකළේවි කියලා රිකමෙන්ඩ් වෙනවට වැඩිය අරමුණ වෙනස් කරන්න, ඉරියව්ව වෙනස් කරලා පරීක්ෂණ කරන්න ඕනේ වෙනස් වෙනස් ඉරියව්. දැන් මෙහෙදි කරනකොට ආවේ නැත්නම් ওই මූල ධර්ම කැඩිලා නේද? ඒක නිසයි මං කිව්වේ තනසා ආසනයේ ප්‍රශ්න තියෙනවා. අරමුණෙත් ප්‍රශ්න තියෙනවා. දන්නවනම් ඒක රිලේෂන්ෂිප් එක කන්ෆර්ම් කරගන්න ඕනේ. මේක නිසා මේක වෙනවයි කියලා. නැතුව ඔය බයෙන් හෝ සැකෙන් යන්න ගියාම අපිට ප්‍රකාශයක් කරන්න බෑ. ඒ නිසා කරන්න ඕනේ තන මාරු කරලා බලන්න. ඉරියව් මාරු කරලා බලන්න, අරමුණ මාරු කරලා බලන්න. එතකොට වෙනසක් වෙනවනම් දැන් ගත්ත වෙනස මේ ගත්ත තන ස්ථානයේ සහ අරමුණ මාරු කිරිල්ල හොඳට උනාද නරකට උනාද කියලා දැනගන්න හොඳම උත්තරේ වෙන්නේ ක්‍රස්ටයිටිස්මයි. ක්‍රස්ටයිටිස් නැති වෙනකොට වැඩි හරි. එතකොට රිසර්ච් පේපර් එක ලියයි. ඒක තමයි අනෝදිසෝ පරණ කියලා කියන්නේ උදේසා කරනකොට පුද්ගලයා වශයෙන් සහ දිසා වශයෙන් උදේසා කරනවා. ඒක තමයි පුරුදු කරන වෙලාව. පුරුදු කරලා කරලා සෑම දිශාවටම හැම කෙනාටම කරන එක අනෝදිස කියලා. උදේසා ඕදිස අනෝදිස වචන දෙක ඕදිස කියන්නේ උදේසා. උදේසා කියන්නේ මේ දිශාවට. එහෙම නැත්නම් අම්මට තාත්තට එහෙම නැත්නම් ගුරු මණ්ඩලයට කියලා උදෙසා. ඒක පුහුණුව, ඒක පුරුදු වෙන කාලේ. හොඳට ඉඳ හදාගත්ත පස්සේ අනෝදිස පරණ කියලා තියෙනවා. දිශාවක් හෝ පුද්ගලයෙකු දිශා නෙමෙයි සියලු සත්‍යයන්ට කරනකොට අර වගේ සීමිත නැහැ අසීමිත මෛත්‍රිය. ඒකද මාන සම්භාවයේ අපරිමාණං කියලා කියනවා. මනස අප්‍රමාණව භාවිතා කරනවා කියලා කියන්නේ අනෝදිස පරණ. ඔදිසෝ කරලා තමයි අනෝදිස යන්නේ. මට පිළිවෙලට මතක නෑ මේ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන ඥාති විතක්ක ජනපද විතක්ක අනවඤ්ඤ අනවඤ්ඤත්ති පරිසංයුත්ත විතක්ක. සාමාන්‍ය ලොකු සාංශික පොතේ ඒකට අමතරව තව තුනක් දාලා තියෙනවා. පරානුද්යත පරිසංයුත්ත විතක්ක, අමර විතක්ක, ලාභ සක්කාර සංයුත්ත විතක්ක. ලාභ සක්කාර පරානුද්යතා පරිසංයුත්ත. අනුන්ගේ පෙරේ අනුද්යතාවයේ සංයුත්ත වෙච්ච විතර්ක වගේක් වෙනවා. පරානුද්යතා පරිසංයුත්ත නැත්නම් පරානුද්දායතා විතක්ක කියලාත් කියනවා. ඒ ඒ හය බැලූ බැල්මට නරක නෑ. වැඩි කලබල වෙන්නත් එපා. නමුත් භාවනා එක තැනකට එනවා ඒකම බාධා කරන වෙලාව. ඒ කියන්නේ ඒ සියුම් උපක්ලේශ බාධා කරන වෙලාව ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ. මේ අදහස් පටලවා ගත්තොත් ඉදිරියට යන්න බෑ. ඒ නිසා භාවනාවේදී මෙවුවා පැත්තකට කරන්න. අනුන්ට අනුකම්පා කිරීම. පර අනුද්යයතා. අනු අනු දයාව කියලා කියන්නේ. අනික් කට්ටියකදී දයානුකම්පාව කිරීම ඒක කල්පනා කරමින් ඉන්න කිව්වොත් භාවනාව වෙන්නේ නැහැ. ඒක භාවනාවට පිළිකාවක් වෙනවා ඒ මට්ටමේ. දහයක් මොකද 10 9ක් තමයි ඔය තියෙන්නේ පළවෙනිම අපි මේ සූත්‍රයේ සඳහන් කරා කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක ගොරෝසු ඒව දක්කින තැනම ඉවර කරන්න කියලා. ඒක ඉවරන ගාන පස්සේ තමයි ඔය ඥාති විතක්ක ජනපද විතක්ක අනවඤ්ඤත්ත පරිසංවිත විතක්ක එන්නේ. ඒකටම තමයි තව තුනක් ওই ලොකු ස්වාමීන් වහන්සේ ඔයලා දාලා තියෙන්නේ. ඒක මම හිතන්නේ මේ විසුද්ධි මාර්ගයෙන් අරගෙන දාලා තියෙන්නේ. ඔය මේ පරානුද්දාත පරිසංවිත, ලාභ සක්කාර පරිසංවිත විතක්ක අනිත් එක මට ඇහින්නේ මොකක්ද? අමර විතක්ක. අමර විතක් කියලා කියන්නේ ලෙඩ වෙන්නේ නැති වෙන්නේ. ඒ වගේ විතක් වගේ කරන ඒ ඔක්කොම නිකන් අර විවේක වෙනකොට හිත මේ වල්මත් වීම සඳහා හිතන හිතන දේවල්. ඒ වගේ ඇති හරපද්ධතියක් නැහැ නිසා ඌවට අහුවෙන්නේ නැතුව ඒව නිකන් මේ පාළුගේ වළම් බින්දින හිතවිලි කියලා හැල පැත්තක දාලා ආනාපානේ අල්ලන එකයි කරන්න. කමන්නේ ගෙදර ගිහිල්ලා කැමැත්තක් හිතාගන්න ඒකේ ඒක ලෙවල් එන ප්‍රතිඵලයක් බාර ගන්න එකයි තියෙන්නේ. ඔය හිතුවයි කියන එක වැඩක් නෑ. කරන එක තියෙන කරනවා. මේ කියන්නේ හිත හිත ඉන්න එපා බොරුව. මේක නිකන් හිත රවට්ට ගන්නවා කහලා කිචි කවාගෙන hina ඒ වගේ එකක් වගේ. තමන්ම කිචි කවාගෙන hina වෙනවා වගේ වැඩ නිකන් විකාරෝ. එහෙම නේ පරානුද්යතාවය කරන්න නිකන් කල්පනා කරගෙන ඉන්න එපා. කල්පනා කරේට ඔය වැඩක් නෑ. ඈ අපි අපි ගැන නම් පරිසං වෙන්න මම මම ගැන බලාගත්තොත් ඔළුව බේරෙයි. මම ගැන බලන්න කවදාකවත් අපි කියන වචනේ පාවිච්චි කරන්න බෑ වෙන කෙනෙක් දිහා බැලීමම වෙන කෙනෙකුට බාධාවක් වෙනවා. ඒ නිසා තමයි මතක තියාගෙන ඉන්න ඕනේ මේකෙන් අපිට එකයි හම්බ වෙන්නේ ධම්මාදාසය කියලා එකක් හම්බ වෙනවා. ධම්මාදාසය කියලා කියන්නේ කණ්ණාඩියක් හම්බ වෙනවා අපේ හිත බලන්න. මේ සත්‍ය කියන්නේ ධම්මාදාසය කියලා ආදාසය කියලා කියන කණ්ණාඩිය. ඒකේ නිතරම පරීක්ෂා කරන්න ඕනේ මම මේ කවුරු සනසන්න කවුරු පිනවන්න මොකද්ද මේ කරන වැඩේ? ප්‍රයෝජනවත් වැරද්ද නැති වැරද්ද නැත්නම් මේ ලෝකයා සනසන්න කරන වැරද්ද කියලා. ඒකල පුළුවන් තරම් යථාවාදී තාකාරී වෙලා යථාර්ථවාදී වැඩ කරනම් අපිට හම්බෙලා තියෙන සැප සම්පත්තික සහ ප්‍රබව හොඳටම ඇති. හැබැයි අපේ මට්ටමින් එහාට යන්න කවදාකවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක සංසාරේ කවදාක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා ලැබිච්ච හැටියෙන් තමන්ගේ ටික කරගන්න යනවා කියනකොට මේ ජීවිතේ කළ හැක්කක් එතකොට. ඒක ආදර්ශයක්. එතකොට අනිකටත් ඒක ආදර්ශයක් වෙනවා. එහෙම බැරිව තමන්ගේ සීමාන් එළියට කල්පනා කරන එක තමයි පුතත්ජනයා නිතරම කරන්නේ. අර හරක බැන්දට පස්සේ දිව දික් කරලා ගන්න තියෙන තනකොළේට තමයි එලවන්නේ. බෙල්ල කඩාගෙන ගිහිල්ලා අර තනකොළේ කන්න හදම මේ බැඳපු එකේ තනකොළ කන්නේ. ඒක පාගගෙන ඕනේ හරකෙක් බැඳලා බලන්න උගේ වැඩේ බැඳපු හරිය බෙල්ල දික් කරගෙන කර කර අර ගණ්ඩ බැරි තනකොළේට යනවා. එතකොට මේ කුර හතරට තනකොළ පොඩි වෙනවා. ඊට මේට වැඩි හොඳයි තියෙන තනකොළ ටික කාපුවාම ඒක මේ හරකගේ නෙවෙයි ඇති. ඒ අපිත් ඇති. අපිට යම් ප්‍රමාණයකට යන්න බැන්න දැන් බාල මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා මේ වැසිකිළියකට යන්න තහනම් කියලා හිතාන්සිර ගොඩ නැගිල්ල කඩලා හරි උකට ගිහිල්ලා බලන්න. වැසිකිලි යන්න ඕන කමක් නැහැ. අරක තිබ්බොත් ඒ ඇති. මේවා තමයි කෙලස් කියන්නේ. ඒකට ඒ වෙත්තුපුණ මතක බාප්පලිය දතිනවා AYM කියලා angry young man. මේකෙන් ඇතුල් වෙලා කියලා ව්‍යං කියලා දැම්මොත් එතනින් පිට වෙන්න ඕන. මෙතනින් පිටවීම කියලා දැම්මොත් එතනින් ඇතුල් වෙන්න ඕන. ඕකේ නැති ඔය ඔය ලෙඩේ නැති එකම જાතියයි ලෝකේ ඉන්නේ ජර්මන් කාරයා. ජර්මන් කාරයාට බෝඩ් එකක් දැම්මොත් කවවම කවදාකවත් කඩන්න. ඒ ඒ මිනිසුන්ගේ ඒක ප්‍රතිපත්තියක් මොනවා හරි ලියලා දැම්මොත් මෙහෙමයි කියලා ඒ ඒත් ආය මොනක්වත් නැහැ කවදාකවත් ඒක කඩන්න. ඉන් මෙපිට ඕනම જાතියක් දැක්කොත් ඒ කටියට ඒ රුයිතට යන්න ඕන කමක් තියෙනවා. මන්න ඒ හරකගේ තියෙන ගතිය තමයි දෙන්නේ නැහැ කියලා දන්නවනේ ඒ ටිකට ඒ ටිකට සටන් කරනවා. ඒ ටික සඳහා සටන් කරන ගතියක් තියෙනවා. ඉතින් මේ කෙලෙස් වලින් ඇති කරන දෙයක් මේ. ක්‍රම තුනක් තියෙනවා. ක්‍රම තුනක් තමයි ඒ රාග ද්වේෂ හිතවිල්ලක් ආවට පස්සේ ද්වේෂ හිතවිල්ල හොඳටම ඝන බහල වුණොත් සතෙක් මැරීමක් හොරකම් කිරීමක් සහ කාම මිත්‍යාචාර ඒ දෙක විශේෂයෙන් පළවෙනි දෙක වෙන්න පුළුවන්. يعني විධික්‍රමණයක් වෙන්න පුළුවන්. සීලෙන් අරස කරගන්න ඕනේ. ද්වේෂයක් ඇවිල්ලා තියෙනවා. ඒයින් සතෙක් මැරීමක් සහ හොරකම් කිරීමක් වගේ බරපතල දෙයක් නොවෙන සීලෙන් අරස කරනවා. ඒක ඒක ඉවර වෙලා සමත ක්‍රමයක් වශයෙන් මෛත්‍රී වඩන්න ඒ වෙනුවට කිඳට වතුර දානවා වගේ. නමුත් ඒකෙමුත් මේ ද්වේෂය පිළිබඳ සම්පූර්ණ අත්දැකීමක් හෝ දැනීමක් හෝ කෙවන් කිරීමක් කරන්න බෑ. ඊට පස්සේ ද්වේෂයේ නොයන තද බල ද්වේෂේ නොයි නොයින අවස්ථාවල ආනාපාන සති වගේ භාවනා කරලා පුංචි පුංචි द्वේෂ එනකොට ඒකේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා බලන්න. තද බල ගන්න පහල වුණොත් විතරයි මෛත්‍රී භාවනා කරන්න ඕනේ. එහෙම නැත්නම් පුංචි පුංචි द्वේෂ එනකොට ආනාපානෙ මෙහිත පැවැත්වීමෙන් අර මතුවෙන द्वේෂයේ මුල මැද අග බැලීමෙන් ද්වේෂය කියන චෛතසිකේ වැඩ කරන යාන්ත්‍රණය දක ගන්න පුළුවන්. පුංචි පුංචි වට. ඊට පස්සේ තමයි ටිකෙන් ටිකෙන් ටිකේ ඊට වැඩි ලොකු තරහක් ආවත් බලනවා හැර මෛත්‍රියට යොදන්නෙත් නැතුව එන තරහෙම මුලැමැදාග බලනවා බැරි නම් ආනාපානට යනවා ආදි වශයෙන් ද්වේෂය කියලා කියන්නේ හිතේ එන චෛතසිකයක් ඒක දිහා බැලුවොත් ද්වේෂය වැඩෙන්නේ නොබලා ඒක අබිරමණය කළොත් වැඩෙනවා ඒ නිසා ද්වේෂය ද්වේෂ වශයෙන් බලන එක කරන්න පුළුවන් මේකට සීලෙන් කරන්නේ විතික්‍රමණය වෙන්න දෙන්නේ සමතයෙන් කරන්නේ මෛත්‍රිය දාලා නිවනවා විපස්සනාවෙන් කරන්නේ ද්වේෂය එනකොට ද්වේෂය වශයෙන්ම දැක ගන්න උත්සාහ කරනවා ඒ මැද ක්‍රමය ඒකට කියනවා සමත ක්‍රමය කියලා ක්‍රම තුනක් තියෙනවා තද බල දෙයට යනවා සීලය යොදනවා මැදහත් ඒකට සමතය යොදනවා ඊට සියුම් මට්ටමේ තියෙනවට විපස්සනා යොදලා ද්වේෂය කියලා බෑ මෙතන මොන මට්ටමේ ද්වේෂයක්ද කියලා බලලා අදාළ උපක්‍රමය යොදන්න. උත්තර තුනක් තියෙනවා. ඒකටත් එimhe රාගය ඇවිල්ලා කාම මිත්‍යාචාරයට යනකම් වගේ වීතික්‍රමණය වෙනවන සීලෙන් රකින්නවා මදහත් මට්ටම වෙනකොට පිළිකුල් භාවනාවෙන් සමතෙන් යටපත් කරනවා නැත්නම් එනේන පුංචි පුංචි ආශාවල් එනකොට ආනාපාන කරන ගමන් ආශාව දිහා විපස්සනානුකූලව බලනවා එන ආවේගයේ බරපතලකම හැටියට උත්තර තුනක් දීලා තියෙනවා බුදුහාමුදුරුවෝ. කොයි එකටද කොයි එක යොදන්නේ කියන එක දන්නේ නැහැ. ඒක Tamange අවස්ථානුකූලව තමයි තීන්දුව කරන්න වෙන්නේ. හැම එකටම හැම එකම හරියන්නේ. අවසර ස්වාමීන් වහන්ස මේ දැන් භාවනා අරමුණට හිත තියාගෙන ඉන්නකොට අරමුණ තියෙන තැන සමහරක් වෙලාවට මේ ලේ ගමන් කරනවා නොනවත්තාම දැනෙනවා. එතකොට ඒක අරමුණට බාධාවත්ද? ඇත්තට මේක අරමුණ ඇතුළත තියෙන ಗುಣ නැත්නම් විස්තර වගේක් පෙන්නිලා. ඒක නිසා අපි උත්සාහ කරනකොට අරමුණත් එක්ක හිත ලං වෙන්න ලං වෙන්න ලං වෙන්න ඒ අරමුණේ මෙතෙක් නොදැක්ක ඇතුළාන්තය දකින්න හම්බ වෙනවා. ඉතින් ඒක දැනගෙන යනවනම් ඉතින් අරමුණ ඇතුළේනේ ඉන්නේ තාම. අරමුණෙන් පිට ගිහිල්ලා නැහැ. හැබැයි මේක දැක්ක සතුටු වෙන්න හෝ මේක දැක්ක කනගාටු වෙන්න හෝ සැක කරන්න ගත්තොත් ඒක නීවරණයක් වෙනවා. Taman දැනගන්න ඕනේ මේක අරමුණෙහිම අංග ප්‍රත්‍යංගයක් නම් භාවනාවමයි. අරමුණෙන් පිට ගියා නම් තමයි අපි මේ හිත පිට යෑමක් හෝ එහෙම නැත්නම් මේ සතිය කැඩීමක් සිදු වෙන්නේ. මේක හරි අමාරුයි. හුඟ දෙනකොට හිතා ගන්න අමාරුයි. මේ හිත පිසිතුරු දකින්නේ විස්තර දකින්නේ අරමුණ ඇතුළේද පිටතද ඇතුළත නම් ආරසයි. පිටතනම් තමයි අපි සැක උපදවන්න වටේ. අතුරට යනකොට විවිධ වෙනදා නොදැක්ක අරමුණේ විපරිණාම වෙනස් පැතිකඩ දකින්න පුළුවන්. ඒක හොඳ දෙයක්. ඒ වුණාට ඒක Tamanට පටන් ගත්ත ආනාපානෙත් එක්ක සම්බන්ධතාවයේ පවතින්න පුළුවන් නම් ඒක භාවනායේ දියුණුවක් කියලා ගන්න දෙයි. ඉතින් ඒකෙදි බය ඇති වෙනවා කියන එක මේ බැලීමේට පරිබාහිර දෙයක්. නෑ ඒක යට වැඩ කරන අනුසේක වැඩක්. නමුත් අරමුණ දකින්නවා දකින්නකොට වෙනදක පැතිකඩ දකින්නවා කියන එක මේ දෙක වෙන් කරගත්ත දවසේ අපිට තේරෙනවා මේ අපේ හිතට යම් යම් දේවල් දකින්නට ඒත් එක්ක ආවේග වගේ සම්බන්ධ වෙලා තියෙනවා අපේ මන අපේ තිබුණත් නැතත්. ඒ නිසා ආවේගය මෙතන සම්බන්ධ වීම මගේ මන අපිට සිද්ධ වෙනවද මගේ චේතනාවේ සිද්ධ වෙනවද නැද්ද කියලා බැලුවොත් මේකේ අනාත්මයි කියන එකයි බුදුහාමුදුරු කියන්නේ මට කරන්න දෙයක් නැහැ ඒකදී. ඒකට මතුවෙන බය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි. ඒක නිසා මේ බය එන එක මේ ජීවිතේ පැවැත්මේ මේ ස්වභාවික වර්ණයේ ලක්ෂණයක් වගේ. ආරක්ෂාවට තියෙන ලක්ෂණ භවය කියන්නේ ඕකට තමයි. ඒක දකින්න හම්බෙන්නේ භාවනා කරනකොට විතරයි. ඒ ඒ සුවඳ බරපතන විදිහට හිත පිට ගෙනියනවා නම් සුවඳ ගිය ගමන් ආයසට කානපාණ්ඩ ගෙනත් ලැබීම විතරයි අපිට කරන්න තියෙන්නේ. තියෙන වෙලාවේදී ගසාගෙන යන එක වළක්වන්න බෑනේ. ඒකට කරන්න දෙයක් නෑ. ඒක අපි හිතලා කරපු එකක් නෙවෙයි. හිත ගිත ගියා, සද්දයකට හිත පිට ගියා, ගඳකට හිත පිට ගියා, සුවඳකට හිත පිට ගියා. පිට ගිය බව දන්නවනම් ආයෙත් ගෙනලා ආනාපානෙ තැබීමෙන් පමණයි අපිට අර අකුසල් චිත්ත ප්‍රවාහයක් නතර කරලා නැවතත් කුසල් ප්‍රවාහයකට දාගන්න පුළුවන් තත්ත්වෙ ඉන්නේ. පිටද දැකලා තියෙන Tamanට වෙච්ච එකක්ද? දැන් මට වෙලා නැහැ තාම. එහෙම එහෙම භාවනා කරනකොට එහෙම කිංජන ගතිය වැඩි වෙලා නැහැ තාම. ඒ කියන්නේ තාම භාවනා හරි ගිහිල්ලා නැහැ. ඒ මම එක දවසක් ගියා ඔය මේ නම කියන්නේ කොහොඳ නම කිව්වා මේක පුද්ගල සම්බන්ධ වෙනවා. ඉතින් ධම්මික හමුතු ගිහිල්ලා අඳ ගන්න කියලා මම ඒ ගෙදෙට්ට පෙන්නුවා. එමත් එයා මේ නීතිඥ වෘත්තියක් කරන්නේ භාවනා කරන්න පටන් ගත්තට පස්සේ යා හතරට නැගිටින එක දෙකට පාන්දර නැගිටිනවා. නැගිටලෙවල උදේ පාන්දර පෑදයක් භාවනා කරලා ඊට පස්සේ තේ හැදලා ඔක්කොම කරලා ඉස්කෝලේ යන ළමයින්ගේ වැඩ කරලා නෝනාට වැඩ කරලා දීලා රස්සාවට යනවා. ගිහිල්ලා හැන්දෑවෙත් ඇවිල්ලිවලා ඒ දරුවන්ගේ වැඩ ඔක්කොම කරලා එයා තව ටිකක් වෙලා යන භාවනා කරන හරීම කැපෙලා භාවනා කරන කෙනෙක්. ඉතින් මේ මහත්තයා තමයි එකතු වෙලා නිල්ල මෙහෙම හැදුවේ. උදව් වුණේ. ඉතින් එයාට පුත්තු දෙනා ටික ටික ලොකුයි දැන්. ඉතින් ඒක දැසම මං ගියා මේ මහත්ලා ගෙදර කරන ධර්ම සාකච්ඡාරිතේකට කොඩ්ඩින් මහත්තයා හිටියේ. ඉතින් කොඩ්ඩින් මහත්තයාත් හරි ඔය වගේ දේවල් රහිනා වෙනවා. මේ මහත්තයා භාවනා කරන්න ගියොත් දවස් තුනකට විතර පස්සේ ගෙදර ආපු දවසේදී අර පොඩි ළමයා මල්ලි තාත්තා ළඟට ගිහිල්ලා අහනවා තාත්තා මේ මැඩගස්කරේද ලොකු නැත්නම් මේ ලංකාවේද ලොකු කියලා ඉතින් භූගෝල ප්‍රශ්න ඇනිති අර තාත්තට තද වෙනවා. තද වෙච්චාම ඔයා පැත්තකට යනවා පස්සේ වෙලාවක ඉන්න කියනකොට ලොකු අය ඇඳගෙන කියනවා මල්ලි තාත්තා භාවනා මැදට ඉඳලා ආවේ මිනිහට පිස්සු මොකටද දැන් යන්නේ කියලා අහනවා. ඉතින් ගොඩින් මහත්තයාගේ මහත්තයා තිටියා වෙලා. මල්ලි උඹට තේරෙන්නේ නැද්ද තාත්තා භාවනා මැදට ඉඳලා ඒවට පිස්සු. ඒ කියන්නේ භාවනා කරලා ගෙදර ගියාට පස්සේ අපි යන්නේ අර අර අස්සෙකට බ්ලින්කර්ස් දැම්මගේ මේමම තියෙන්න ඕනේ. මින් පිට මොකුත් වෙන්න බෑ. ඒව දකින්නකොටම අපිට කේන්තියක්. ඉතින් ඒක නිසා භාවනා හරියනකොට නුරුස්නා ගතිය ඒ භාවනාවෙත් ගොඩක් වෙලාට විපස්සනාදී ඕක වෙන්නේ. විපස්සනා භාවනා කරනකොට ගැස්සෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ඒකදී කියන්න තියෙන්නේ භාවනා කරපු කෙනෙක් නම් මේක අවබෝධ කරගන්න. එයා දන්නවා මෙයා දැන් ජීවත් වෙන්නේ අර භාවනාවට ගැළපෙන ලෝකෙන් පිට ගිය ගමන් රුස්සන්නේ. ඉතින් මේ භාවනා නොකරන කෙනෙකුට ඒක දැක්කට පස්සේ පේන්නේ ඕක තමයි භාවනා කළ පිස්සු හැදෙනවා කියලා කියන්නේ භාවනා කරන්න එපා. වගේ මත වලට වැටෙනවා. ඉතින් ඒක නිසා මේ සතිය වැඩෙනකොට ඒක තැනකට ආවට පස්සේ ඒක ඒක මට්ටමකට සතිය දුවට හිත යොදලා කරන්න පටන් අරගත්තා පස්සේ මේ මනුස්සයා දකින්නම ලෝකේ සතිය වඩන්න සුදුසු පරිසරය විතරයි තිබිය යුත්තේ කියලා. නුසුසු පරිසර කාපු ගමන් කිපෙන. ඒකට නිකන් හිනහ වෙන එක විතරයි කරන්න තියෙන්නේ. අපිට මේ හැටි, මේ වෙලාවේ හැටි ඒක මේ පුද්ගලයට වළක්වන්නත් බෑ. ඒ වගේම හොඳ ලකුණක් ඇත්තටම කියනවා. ඒ දියුණුවේ හොඳ ලකුණ. නමුත් ඒ වෙලාවේ හැටියට ගැටුම් ඇති කරන වෙලාවක් එන්නේ තියෙනවා. ඒක නිසාමයි ඔය සරුවත් යනසේ කැලේට යන්න කියන්නේ. කිසි ප්‍රශ්නයක් නැන්නේ ගස්කොලන් එක ගස්කොලන් කොට බැන්නට ගැහුවට ගස්කොලන්ගේ ප්‍රතිචාරයක් නැන්නේ. ඔය සංඝයාංශලත් හරියට තද වෙලා බැන ගන්න වෙලාවල් එනවා ගස්කොලන් එක. ඉතින් ගස්කොලන් ආපහු මොකක් කියන්නේ නැති නිසා ගාණක් නැහැ. අනිත් එක භාවනා මධ්‍යස්ථානයේ වලට කාට හරි කේන්ති ගියයි කියලා අනික් කට්ටිය ගණන් ගන්නත් හොඳ නැහැ. ඒ හැටි පිස්සන්කොටුවේ ඉන්න පිස්සෙක් ඔය පිස්සු ගලියට අනික් පිස්සු ගණන් ගන්න නැහැ. ඌගේ ඕ ගණන් ගන්න. එච්චරයි. ඒ නිසා ඒ කට්ටිය දැනගන්න ඕනේ හරියට ට්‍රැක් එකට වැටුණාට පස්සේ ඉරිටේෂන් ඉරිටේෂන් කියලා කියන්නේ රුස්සන් නැති ගතියක් එයි. එහෙම නැත්නම් මේක මේ මේ සතුට වෙන්න hina වෙන්න තැනක් නැහැ. hina වෙන්න තැනක් තියෙනවා. මොකද මේ සයිකොලොජි එක හැරෙන්න එපා මේක මේ මේ කෝවේ දාලා උණු කරනා වගේ අපේ තියෙන බ්‍රේන් එක වෙනස් වෙගෙන යනකොට ඒක හැඩ ගැහෙන වෙලාවල් වලදී කොතනින් හරි කඩාගෙන යන්න එපා. අපි සතියෙන් කරන්නේ හැමදේම හිර කරන එකනේ. රූප අඩු කරනවා, සද්ද අඩු කරනවා, හයියෙන් වැඩ කරන්නේ හිමීට. එතකොට ඇතුලේ අර මෙතෙක් වෙලා තිබුණු නිදහස් ගලන්නේ නැති වෙනවනේ. පෙන්ට් අප් වෙන්න ගන්නවානේ. ඒ පෙන්ට් අප් වෙන්න ඇවිල්ලි වල දැන් ඉඳගෙන ඉඳලා එක වෙලාවට කඩලා ගිය දවසේ අර සාමාන්‍ය පුද්ගලයාට එහා යනවා. ඒක මේ මේ තරහ නෙවෙයි ලිංගික හැඟුම් වලත් වෙනවා. ආශාවල් වල සමාලාට මේ ම්ලේච්ඡ මට්ටමට ආශාවල් කිපෙන වෙලාවල් එනවා. මෝඩකමෙත් එනවා. මොඩකම ඇවිල්ලිවල මේවා සේරම ඕනේ නැහැ මොකක්වත් ඕනේ කියලා අර මේ ආවේගය ඉහළ පහළ යන වෙලාවේද ඒ උච්චාවච භාව ඇති වෙනවා. ඒකට ගොඩාක් අනුකම්පා කරන්නයි කියලා කියනවා. ඒකට අනුකම්පා කළ හැක්කෙත් ඊට වැඩිය භාවනා කරපු කෙනෙකුට විතරයි. අනිත ඕනම කෙනෙක් දොස් කියනවා. මේ මනුස්සයා මේ කරන්න කරන්න කරන්න කරදර වෙනවන්නේ නැත්තම් අනුන්ට කරදර කරනවනේ කියලා. ඒත් මේ මනුස්සයාට මේ මේ මනුස්සයා අසරණයි ඒ වෙලාවට. ඒ වෙන්නේ අපි අර ශිෂ්ටකම නිසා සදාචාරය නිසා ගොඩාක් මේ හැඟුම් පිට කිරීමේ ක්‍රම ආවරණය කරගෙන ඒ වෙලාවේ. ඒ නිසා ඇතුළත පෙන්ට් අප් වෙනවා. ඇතුළත මේවා කැටි ගැහෙනවා. කොජ දානවා. කොජ දාලි වල බැරි වෙච්චන පුපුරලා. ඒකට ඒකට මේ හොඳම වැඩේ තමයි එලා පිට වෙන දෙන එකක්. පිට නොවි හිටියොත් එහෙම ගොඩක් වෙලාවට ඇතුළත ඇතුළතට හානි කරන අපස්මාර රෝග කියලා කියන්නේ. අපස්මාර රෝග තමයි මේකට හම්බෙන උත්තරේ. ඔය මේ මීමැස්මර වගේ රෝග එනවා. ඒ කියනවා සාමාන්‍ය ආයුර්වේද පවා කියනවා. එක එක දේවල් මේ වමනයක් කරනවා නැත කරන්න එපා. මූත්‍රා වේගයක් ආපම වෙලාවට මූත්‍රා නොකර ඉන්න එපා. වැසිකිලි කැසිකිලි කරන්න වේගා නැතර කරන්න හිතුවොත් තද කරන්න හිතුවොත් අපස්මාර රෝග එනවා. ඒ අර මට හම්බුණා ටොරන්ටෝ වල මනතෙක් කියන මෙහි මෙහි හොඳට වැඩ කරපු කෙනෙක්. එයා ගිහිල්ලා හෝටලේක මේ රිසෙප්ෂනිස්ට් ඉඳලා ඉඳලා තියෙනවා. හැබැයි මෙයා මැනේජර්මයි. එනකොට ගොඩක් වෙලාවට තියෙන ඉන්න මනුස්සයා හොඳ නැත්නම් මෙයා ඉන්නවලු. ටික දවසක් ගියාට පස්සේ යාට රෝගයක් ඇවිල්ලා තියෙනවා. මට කිව්වේ නෑ මොකද්ද කියලා රෝග ලක්ෂණ මොන්න තාලෙන්වත් අල්ලන්න බැරිලු. මේ මිනිස්සු එලවලා එලවලා අන්තිමට බලනකොට මේ එක එකන අයින නිසා මූත්‍රා කරන වෙලාවේදී මූත්‍රා කරන්නේ නැතුව පැය විතර පමා කරනවා. ඊගාව එක්කනත් රෙජිස්ටර් කරලම යන්නම් කියලා. ඒතකොට තව කෙනෙක් එනවා. ඊගා කරලා කරලා අන්තිමට බලනකොට මේක හොඳටම බැරි වෙනකොටලු මූත්‍රා කරන්න යන්නේ. ගිහිල්ලත් එන්නේ යන්නේ ඉක්මනට ආපහු මේසෙට එන්නේ. මොකද එතන හැම විනාඩියක්ම වැදගත්. අන්තිමට බලනකොට මනුෂයා කියලා තියෙනවා. මනුෂයා කියනවා මේ අවශ්‍ය වෙලාවට මූත්‍රාණු කිරීම නිසා ඇතිවෙච්ච රසායන සහ ස්නායු වල පද්ධතියේ විකෘතිය. ඒක නිසා තරුවචන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මම දුර ගමනකට යනකොට මට ගව්වක් ඉස්සරහින් තව කවුරුත් පේන්නේ නැත්තම් මගේ පිටිපස්සේ ගව්වක් දුර යනකම් මට කවුරුත් පේන්නේ නැත්තම් මට අඩු ගන්න ඕන වෙලාවට මල මූත්‍ර පහ කරන්න පුළුවන් කියලා. ඒ තරමට මම විවේකයට කැමතියි කියලා. මේ සමාජශීලී ගත ජීවිතය කියලා කියන්නේ හිරගෙදරක්. හරියට ඇඳලා ඒ වෙලාවට ඒ වැඩ කරන්න ගියාම අපි මේ සල්ලි වලට හරි මොකක් හරි එකනේ මේක කරන්නේ. ඒ වෙලාවට මුත්‍රා කරන්නේ කියලා ගහන්න නැහැ. වතුර ටිකක් බොන්න නැහැ. ඒක ලියවලා අන්තිමට බලනකොට මේක නිකන් දඬු කඳේ ගැව්වා වගේ පිට කරනවා. හැඩ ගැහෙනකන් හරි අමාරු. කේන්ති අනේක නම් මම දන්නවා හොඳම රෝග ලක්ෂණයක් රෝග ලක්ෂණදී හොඳ ලක්ෂණයක් පාවනා කරනවා. අනික් කට්ටිය කොළපතක් බැඳගෙන ඉන්න එකයි තියෙන්නේ. හොඳයි එවනම් අපි වෙන ප්‍රශ්න නැහැ කියන උපකල්පනය මත ඉඳගෙන සත්‍ය සාකච්ඡාව මෙතෙන් නැත කරනවා මම අර ගමනක්